අවස්ථාවේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 75 වෙනි අපේ මෙනිසරණ තේනාසනේ භාවනා වැඩමුළුවටයි අපි මේ එකතු වෙලා තියෙන්නේ. ඉතින් මේ අද වැඩසටහන පටන් ගන්නකොට එනතම් පළවෙනි දවසේ 29 වෙනිදා ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල. එහෙම නැත්නම් කියනවා නම් ධර්ම සාකච්ඡාව පටන් ගන්නකොට මෙන්න මේ කරුණු ටික දැනට අංග සම්පූර්ණයි කියන පදනමේ මම ඉන්නේ. ඒ කියන්නේ පිරිසට මේ වැඩ පිළිවෙල පිළිබඳව හඳුන්වා දීමේ කටයුත්ත නිම කරලා තිනවා. කාලසටහන පියවස්ථා මතක් කරලා දීලා තියෙනවා. දෙක භාවනා කමඨහන් පිළිබඳව බණපටියක් අහන්න සකස් කරලා දීලා තියෙනවා. ඒකේ මේ පරියන්කේ කරන්න මෙහෙමයි, සක්මන කරන්න මෙහෙමයි, එදින්දා වැඩවල සත්‍ය පිටවන්න මෙහෙමයි කියලා කියලා තියෙනවා. තුන්වෙනි එක පිරිස උපෝසත අට්ඨාංග සීලෙ පිළිටවලා තියෙනවා. අනේ කරුණු තුන අංග සම්පූර්ණ වුණාට පස්සේ කළ යුතු වැඩක් තමයි අද අපි කරන්නේ. ඒ දීප උපදේශ පිළිබඳව යම් ප්‍රශ්නයක් ගැටළු තැනක් විස්තර කරගත යුතු තැනක් තියෙනවා අපි මේ වෙලාවේ සාකච්ඡා කරනවා. අපි මේ සමාදාන රකින්න සීලය පිළිබඳව කාට හරි ප්‍රශ්නක් තියෙනවා නම් සිල්පද පිළිබඳව හෝ එහෙම නැත්නම් ඒක තමන්ගෙන් කෙරෙනවද නැද්ද කියන එක පිළිබඳව අපි ඒක තුළ ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම අපි දැන් හඳුන්වා දීලා තියෙන ව්‍යවස්ථා පද්ධතියක් තියෙනවා කාලසටහනක් තියෙනවා. ඒක ක්‍රියාවත් කිරීමේදී කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සාමූහික වශයෙන් හෝ පෞද්ගලිකව අපි මේ වෙලාවේ සාකච්ඡාවට ලක් කරනවා. ඒ නිසා මේක අපි මේ වෙනකන් නිසන්න මණී වෙනුවෙන් කරන ලද කටයුතු පිළිබඳව අඩුපාඩුවක් නොපැහැදිලි තැනක් විස්තර දැනගත යුතු අවස්ථාවක් තියෙනවා නම් හෙලිපෙලි කර ගැනීමටත් අවස්ථාවක් කරගන්න. ඊට අමතරව මේ වෙනකොට තමන් කරන්න ඉදිච්ච පර්යංක භාවනා, සක්මන් භාවනා, ඉදින්දා කටයුතු වල සිහිය පිහිටීම පිළිබඳව ප්‍රායෝගික ප්‍රශ්න මොනවාද තියෙනවා නම් අපි ඒකත් ධර්ම සාකච්ඡාට එකතු කරමු. එතකොට මේ ධර්ම සාකච්ඡාට ක්‍රම දෙකකට කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. එකක් තමයි මේ ප්‍රශ්න පෙට්ටියට තමන්ගේ ප්‍රශ්නේ විවේකීව ලියලා දාන්න පුළුවන් නමගම අවශ්‍ය කරන්නේ නැහැ මෙන්න මේ කාරණා මේ ප්‍රශ්න මේ ගැටලුව මට निराකරණය කර ගන්න ඕනයි කියලා. ඉතින් එතකොට මේ ප්‍රශ්න අපි ඍජු මාතර දිනවා කියවන්නේ කියලා කිව්වට පස්සේ අපි ඒක සාකච්ඡාවට ලක් කරනවා. ඒ සාකච්ඡාවට ලක් කරනකොට මතුවෙන ප්‍රශ්න නිසා හෝ සභාවේ ඉන්නකොට Tamande හිතුණොත් ප්‍රශ්නක් අහන්න ඕනේ කියලා අපි ඒ වෙනුවෙන් මයික් එකක් වෙන් කරලා දීලා තියෙනවා. ඒක කවුරු හරි අපිට සංඥාවක් කිරුවොත් මටත් අදහසක් ඉදිරිපත් කරන්න තියෙනවායි කියලා එයාට හෝ එතුමියට හෝ එතුමාට ඒ මයික් එක පාවිච්චි කරලා අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඒකට හුඟ දෙනෙක් අකමැති වෙන්න ඉඩ තියෙනවා මේ මයික් එකක් පාවිච්චි කරන්න වීම පිළිබඳව. ඒක ඇත්තටම අපේ ඉල්ලීමක් නෙවෙයි. මේකට වැඩමුළුවට සම්බන්ධ නොවන මේව වාර්තාගත උනාට පස්සේ අහන ඇත්තෝ අහන ප්‍රශ්නය සභාගත වුනේ නැති වුණොත් අපිට දෙන උත්තරෙන් වැඩක් නැහැ. ඒ නිසා අහන ප්‍රශ්නයත් කරුණාකරලා සභාගත කරන්න කියලා කියපු නිසා මයික් එකක් දීලා තියෙනවා. ඒ නිසා කාටට අවශ්‍ය නම් කාලේ වේලාව ලැබෙන ප්‍රමාණය හැටියට සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්නත් පුළුවන්. මේ ටික තමයි අලුතෙන් ආපු කෙනෙකුට ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල පිළිබඳව පොඩි හඳුන්වා දීමක් වශයෙන් කරන්නේ. කෙසේ නමුත් ප්‍රශ්න පෙට්ටිය දිහා බලනකොට පේනවා සෑහෙන පිරිසක් මේක දැනුවත් වෙලා තිබිලා තියෙනවා ලිඛිත ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාව පටන් අරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. සතිವಾರයේ පටන් අරගන්නයි බලාපොරොත්තු වෙන අපි රජී මහත්තයා ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න එක එකක් සාකච්ඡා වෙනුවෙන් සභාගත කරන්නයි කියලා කරුණාවෙන්. අවසරයි අපේ හැඳුනේ සක්මන් භාවනාවේදී එක පියවර ලෙස ඔසවනවා තබනවා ලෙසද දෙවනි පියවර ලෙස ඔසවනවා ගෙන යනවා තබනවා ලෙසද අනුගමනය කළ යුතු බැව් පහදා දී ඇත. ඉනිහාට තවත් පියවර තිබේද? ඔව් මේ ටික කරලා අත්දැකීම් එළි කරනවා නම් ඊට පස්සේ පියවර කියලා දෙන්න පුළුවන්. එහෙම නැතු ගොඩාක් කාරණා කාරණා කියපුවම අලුතෙන් කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේකෙත් තේරුම් ගන්න තියෙනවා පොඩ්ඩක් නිවැරදි කරන්න ඕනේ. පළවෙනි පියවර කියන්නේ එක පියවරක් එකවරක් මෙනෙහි කරනවා. දෙවෙනි පියවර කියන්නේ එකක් දෙකට මෙනෙහි කරනවා. තුන්වෙනි පියවර කියන්නේ තුනක් එකක් තුනට මෙනෙහි කරනවා. මෙතන එකක් එකවර මෙනෙහි කරනවා කියලා කියන්නේ වම තිනොට වම කියලා මෙනෙහි කරනවා. දකුණු තිනොට දකුණ කියලා මෙනෙහි කරන එක පළවෙනි පියවර. ඊට පස්සේ වම ඔසවනවා තබනවා කියලා එක පියවරක් දෙකට කඩලා මෙනෙහි කරන එක දෙවෙනි පියවර. මේකේ පටලවාගෙන තියෙන දෙකම එකකට දාගෙන ඊට පස්සේ ඒක හොඳට හුරු වෙලා ඒකේ අත්දැකීම් තහවුරු වුණාට පස්සේ තමයි එක පියවරක් ඔසවන යවනවා තබනවා කියලා තුනට කඩන්නේ. ඒ නිසා ඒ ඉලක්කම් කටපාඩම් කරන එක නෙවෙයි මෙතන අවශ්‍ය කරලා තියෙන්නේ. Tamanට අඩු ගන්න සක්මන් කරනකොට අර වගේ පළවෙනි පියවරේම මම දකුණු වශයෙන් මෙනෙහි කරන එකම පියවර කීයක් සතිය පවත්වන්න පුළුවන්ද? පියවර කීයක් මෙනෙහි කරන්න පුළුවන්ද? ඒ මෙනෙහි කරමින් සතිය පවත්වමින් ඇවිදිනකොට මොනවද වැටහුනේ? අන්නේ ටික අනුව තමයි ඉදිරි තොරතුරු ඉදිරි පාඩම් පන්ති තේරෙන්නේ පළවෙනි බෙහෙත් පන්තිය බීලා ගුණාගුණ ප්‍රකාශ කරාට පස්සේ තමයි දෙවෙනි බෙහෙත් තුඬුව ලියන්නේ. විද්දු ගායෙම ලියපු බෙහෙත් තුඬු නැහැ. පළවෙනි බෙහෙත් තුඬු බීලා ගුණාගුණ කියන්නේ. ඉතින් මේක ඇත්තටම මේ ගුණාගුණ ප්‍රකාශ කරන අවස්ථාව තමයි මේ කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. ඉතින් ඒ ඒ ලියපු ප්‍රශ්න ලියුම් කරු ප්‍රශ්න කරුගෙන් මම අහන්න කැමති මේක ඇත්තටම දැනගන්න ඕනේ නම් මේ දවන් දැනට කරපු ටිකේ කරපු හැටි අත්දකපු දේ පොඩ්ඩක් සභාගත කරන්නයි කියලා. එතකොට මට තේරෙනවා ඊගාට මොකද්ද කියන්න ඕනේ මේ ඒ ගැන කිසි තේරුමක් නැතුව මේ මූලධර්ම පැත්තට බාර වෙලා කරන ප්‍රකාශන. ඒ වගේ වෙලාවල මම ඉල්ලා හිටනවා කැමති නම් ප්‍රශ්නට ඇත්තටම උත්තරයක් බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ අත්දැකීම් එකතු කරන්න කියලා. ඉතින් ප්‍රශ්නේ වැදගත් නැත්නම් අපි යනවා ඊගාව ප්‍රශ්නට. ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. පරයන්ක භාවනාවට ඉඳගත් බොහෝ දිනවල මෙය සිදුවිය. සමහර දවස්වල සිදුවන්නේ නැත. පළවෙනි කාරණය නාසය අග තදවීමක් දැනෙයි. පසුව මෙය නොදැනේ. දෙවෙනි කාරණය නාසය හා කටාවට නලියන ගතියක් දැනෙයි. වරහන් ඇතුලේ තියෙන මස් පිඩු නොවේ කියලා. තුන්වෙනි කාරණය විවිධ ස්ථානවල විවිධ දවස්වලට නාඩි වගේ ලේ පොම්ප වීම දැනේ. ඊගව කාරණය හෘද ස්පන්දනය ඊට දැඩිව දැනේ. අවසාන කාරණේ ලේ පොම්ප වීමට අමතරව වෙනත් දේවල්ද කය ක්‍රියාකාරීත්වයේ දැනේ. ඒවා දිගටම බැලිය යුතුද ස්වාමින් වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. මේක ඇත්තටම ප්‍රත්‍යක්ෂේන හිතපු දෙයක්වත් හීනෙන් දැකපු දෙයක්වත් මත් වෙලා දෙයක් නැතුව අස්පනා පිට වෙනවනම් මේක හොඳම ලකුණක් හොඳම සලකුණක් හිත කයට ඇවිල්ලයි කියලා. දැන් හොඳටම දන්නවා නාසිකාග්‍රේ දන්නා ලියනවා දැනුණාත් මුඛේ වටේ නාලියන දැනුණත් හෘද ස්පන්දනේ දැනුණත් මේ ඔක්කොම අස්පනා අපිට සිදුවෙන දේ. ඉතින් මේ භාවනා මෙහෙවීමක් නිසායි ප්‍රතිපදාවක් නිසායි මේ ඇඟට හිත ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපිට මේක කවදාකවත් දකපු දෙයක් විදියට <clears throat> අරුමව පේනවා. මොකද ඒ තරම් අපි ඇඟ දැකලා නැහැ. ඒ තරම් අපේ හිත තිබිලා තියෙන නන්නත්තර වෙලා. ඉතින් ඇතුළට ආවට පස්සේ ඒක විශාල වෙනසක් එහෙම නැත්නම් කුතුහලයක් අලුත් තැනකට ගියා වගේ තේරෙනවා. ඒකෙන් තේරෙන්නේ අපි ඒ තරම්ම නන්නත්තරයි කියලා. සතුට වෙන්න තියෙන කාරණාව තමයි දැන් තමන්ට තේරෙනවා මේවා ඉතින් එක එක තැන් වල හිතුව වුණාට නොහිතූ පැති වලින් පෙනුනට දැන් හිත කය ඇතුළට ඇවිල්ලා. මෙන්න මේ පේනකොට වැඩියෙන්ම හිත යන තැන වැඩියෙන්ම හිත ඇසුරු කරන දේ තමයි අපි මූල කර්මස්ථානට ගන්න. මේ පේන දේවල් වලින් අනායාසයෙන්ම හිත යන, ඉබේම හිත යන වැඩියෙන්ම ඇසුරු කරන දේ තමයි අපි මූල කර්මස්ථානේ කරලා ගන්න. ඒක ආනාපානයම විය යුතු නෑ. පිම්බීම හැකිලීමම විය යුතු නෑ. හිත කය ඇතුලට ආවට පස්සේ හිත වැඩියෙන් ඇසුරු කරන දේ වඩා ප්‍රකට දේ වඩා ප්‍රසිද්ධ දේ තමයි මූල කර්මස්ථානේ වෙන්නේ. එහෙම නැති වුණත් මේ මේ පමණින් වුණත් සතුට වෙන්න පුළුවන්. දැන් හිත ඇතුලට ඇවිල්ලා ඉතින් අන්නේ විදියට හිත ගෙවැදිලා හිත ගේ ඇතුලේ läග ගන්න හිත ගේ ඇතුලේ පදියම් වෙන්න ප ဋ ාණේ වෙන්න සතිය ප ဋ ාණේ වෙන්න කුමක් කළ යුතුද ආනේ ටික තමයි අපි දක්වන අනුග්‍රහය. ඉතින් අතරමැද ගුණයක් එයි ඉස්සරහට යනකොට කය ඇතුලේ හිස හැසිරෙන තාකල් වැඩියෙන්ම ප්‍රකට දේ. වැඩියක්ම හිත ඇසුරු කරන තැන ඒක මූල කර්මස්ථානය කරගන්න කියලා කියනවා ප්‍රායෝගිකව. කෙසේ නමුත් මේ ටික ආවොත් තමයි අපිට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ මිනිස්සු හොඳයි කියලා කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ ශාරීරික රෝග නොමැතිවද එක ඉරියව්වකින් භාවනාවට සිටීම බොහෝ අපහසුය. කොන්දේ වේදනාද ඇතිවේ. අවවාදයක් ගෞරවයෙන් ඉල්ලමි. ශාරීරික වේදනාවක් නැහැ කියලා කියනවනම් පිස්සෙක්. බුදුහාමුදුරු කෙලින්ම කියලා තියෙනවා කවුරු හරි එක මොහොතකට හරි කවුරු හරි හිතනවා නම් ලෙඩක් නැහැ කියලා ඒ ඉතින් බාලයෙක් කරවෙන කවුද කියලා තියෙනවා. මේක ලෙඩ ගොඩක්. ඉතින් ලෙඩ තිබුණත් හිතේ දාගත්ත ලෙඩ තිබුණත් මේක එක තැනක තියන්න බෑ. මොකද මුළු සංසාරෙම නටවපු එකනේ කරන්නේ. ඉතින් නටවලා ඉල්ල මේක දැන් හිටපන් කිව්වට ඉන්නේ නැහැ නේ. ඒක නිසා හිතා ගන්න තියෙනවා ඒකට ලෑස්තිලා යන්න මේ ඇඟවත් මං කියන විදිහට හිටින්නේ මේක තමයි අනාත්ම ධර්මය කියලා කියන්නේ. මේක තමයි ආණ්ඩු මට්ටු කරන්න බැරි දේ. ඉතින් ඕක හිතනවා නම් උඟා තරුණ කාලේ කෙරුවා නම් හරියයි කියලා, මැද වයසේ කෙරුවා නම් හරියයි කියලා, වයසට ගිහිල්ලා කෙරුවා නම් හරියයි කියලා කොතනකවත් මේ ඇඟේ කිසිම සහයෝගයක් කවදාවත් භවනාට නැහැ. මේ ඇඟ තියෙන්නේ ಜಾතිය බෝ කරන්න විතරයි. ඒකට නම් පැනලා දෙනවා. ඉන් මේ පිට මොන දෙයකටවත් අහන්නේ නැහැ. ඉතින් ඒක තේරෙන්නෙත් නෑ අපි මේ පැත්තේ වැඩ කරගෙන යනකොට. මේ පැත්තේ වැඩ කරනකොට ඇඟ කය සහයෝගය දෙනවා. අපි කිව්වොත් එහෙම නෑ මොකක්වත් නැතුව නිකන් හිටපන් කියලා ආහනේ දාට පේනවා. අපේ කයෙන් කිසිම සහයෝගයක් අපිට නැහැ. ඉතින් මේ කායර තමයි කවන්නේ, මේ කායර තමයි පොවන්නේ, මේ කායර තමයි සතපවන්නේ, මේ කායර තමයි ඇඳුම් දෙන්නේ. ඒක ඔක්කොම දෙන්නේ. නැවත එක මොහොතකටවත් ඒකේ සහයෝගයක් අපිට නැති බව භාවනා කරන කෙනාට නම් භාවනා මධ්‍යස්ථානදී පරියංකේ තේරෙනවා. අනික් මිනිහෙකුට තේරෙන්නේ මරණ මොහොතේ විතරයි. අනේ එතකොට තේරෙනවා කුමන නැටුම් කෙලි කවට සිනාදා. මේ නටපු නැටිල්ලේ අන්තිම ජවනිකාව පේනවා. ලෙඩ වෙනකොට වයසට යනකොට මොන මොන දෙයක්වත් අහන්නේ නැහැ. ඉතින් එතකොට ලෙඩයි වයසයි මරණයත් එක්ක ඕකේනකොට ඒක තවත් බැග්ගයක්. තවත් හුනියම. දැන් නෑ දැන් අපි හොඳට කාලා බිලා ඉන්න වෙලාවේ තේරෙන පණ ගන්න. ඒ නිසා ලෑස්ති වෙලා යන්න මේ කය කියන්නේ වණයක්. මේ කය කියන්නේ රෝග නිකණ්ඩුවක්. රෝග හදන කැදැල්ලක්. මේක gaduwak. මේක මාරා පාෂයක්. මේක මාරා මිෂයක්. ඉති බුදුහාරෝ නොයෙක් ක්‍රම වලට පෙන්ලා දීලා තියෙනවා මේ ශරීරය කියන්නේ අපි හැම නෙවෙයි හිතන්නේ මේ රූපලාවන්‍යයක්. මේක සාඳ නැති ලප්පනම වන් සාඳ වගේ මූණ. ඉතින් নানা ප්‍රකාර දේවල් හිතාන ඉන්නවා. අනේ ගිහිල්ල එක තැනක ඉන්න බලන්න ඔන්න පේනවා මේ හතර නව දොරෙන් පූජාව වැගිරෙන තුවාලයක් මේක. ඒක ලෑස්තිලා යන්නේ. එතකොට මේ ඔක්කොම භාවනාවට සාධකයි. ඇත්තටම බුදුහාමුදුරු කියපු විදිහට මේක නව දොරෙන් කාරළු වැගිරෙන දෙයක් එක මොහොතක්වත් එක චිත්තක්ෂණයක්වත් එක විදිහට තියන්න බෑ. ඉතින් ඒක ලෑස්තිලා යන කෙනාට නම් අඩේ මේ නිදන් මේ කියන්නේ මේ තමයි අපිට භාවනා කරනකොට හැම වෙලම ප්‍රතිඵල කියලා ප්‍රතිඵලයක් ඕක. ඒ වෙනම මගේ කය මේ බුදුහාමසගේ රූපයගේ තිබ්බතන තියෙන්න ඕනෑ කියලා රූප චිත්ත රූපයක්ම වගනාපය කරනකොට වාස පශ්චාත්තාවයක් පරාදයක් එචා භාවනා කරනකොට හිත හදාගෙන යන්නේ මේක මගේ නෙවෙයි. මේක වැඩ කරන්නේ කාගේදෝ න්‍යායපත්‍රයකට. මම මෙයාට කණ්ඩ බොණ්ඩ දෙන එක විතරයි කරන්නේ. මෙයාගෙන් කිසිම සහයෝගයක් මට නැහැ. ආන්නේ මෙලැච්චලා ගියාම හැබැයි නේන්නම් කියලා ඕන අනිත්‍යත්වය වැටෙයි. දුක තේරෙයි, අනාත්මය තේරෙයි. නෑ මේක නিত্য සුඛ සුභ කියලා බැලුවොත් මේ වගේ ප්‍රකාශන කරන්න වෙනවා. අඬා අඩපාලි කියන්න වෙනවා. අඬ යව ගන්න වෙනවා. අනේ ලෙඩ තිබුණත් මේක එක තැනක තියෙන්නේ නැහැ. ලෙඩ නැතත් මේක තියෙන්නේ නැහැ කියන හැබැයි ෂුවර් එකටම එක තැන තියෙනවා මරණයට පස්සේ. ඒක 100 200ක් ෂුවර්. පණ තියනකම්. පණ කියන්නේ නලියනවට තමයි. පණ තියනවා කියන්නේ නලියනවට. ඉතින් ඒ නිසා ඒකට ලෑස්තිලා යන්න. ඉඳගෙන බලන්න මේක ඉස්සලා කියපෙක තිබෙන නාසිකාග්‍රේ නලියනවා. මූණ වටේ නලියනවා. හෘද වස්තු ගැහෙනවා. අතන නලියනවා. මෙතන ඉතින් ඒක බාහන හොඳ තැනක්. මොකද ඒක අපේක්ෂා කරගෙන ගිය නිසා. එහෙම නැතුව මේක gadulayak වාගේ එනතන් ගලක් වගේ කියලා හිතාන යන එකකට වෙනවා බැලින්න මේක නලියනවානේ. ඒ නිසා එක උත්තරයි තියෙන්නේ. මේක ලෑස්තිලා යන්න. ඔය පේන දෙයට ලෑස්තිලා යන්න. එතකොට භාවනා ඉදිරිපීමක් වෙනවා. ලෑස්තිලා ගියේ නැත්නම් පශ්චාත්තාපය. ගල් ස්වාමින් වහන්සේ ආනාපාන සතිය වැඩිවීමට තද කය ඍජුව තැබීමට අමතරව පාද එරෙමිනියා ගොතාගෙන සිටීම අනිවාර්යද මෙකී අසුනක හිඳමින් පාද බිම තැබීම ආනාපාන සතිය වැඩිවීමට පරයන්කේ තරම් ඵලදායි නැද්ද? තෙරුවන් සරණයි. කරලා බලන්න මේ පිළිබඳව සර්වචන් වහන්සේ මේ ස්ථිරව කරලා කියලා නැහැ උඩුකය කෙලින් තියාගන්න එක කියලා තියෙනවා මොකද හුස්වසන පද්ධතිය කෙලින් තියෙන්න ඕන නිසා ඉතින් ඒ නිසා සමහරව දැන්නවත් ওই වාඩි වෙලා ඉන්නවා සමහර බිම වාඩි වෙනවා අපිට ඕන කරලා තියෙන්නේ ඉරියව්වේ පහසුකම නෙවෙයි වැඩි ආනාපානය කරන්න පුළුවන් වැඩි ආනාපාන සතිය පවත්වා ගන්න පුළුවන් ඉරියව්ව. ඒ නිසා ඉරියව්ව මුලින් කැමැති විදියකට දෙන්න. දීලා මේක සතිය පිහිටියට පස්සේ මේ ඇඟ ඕන පැත්තකට අඹන්න පුළුවන්. පටන් ගන්නකොට හරි හිතුවක්කාරයි වෙලි තර කඩක් වගේ. භාවනා කරගෙන කරගෙන යනකොට ඒක කැමැති විදිහකට ඉස්සරහට හදන්න පුළුවන්. ඒක නිසා පටන් ගන්නකොටම අංග සම්පූර්ණ වෙයි කියලා හිතන්නත් එපා. ඒ වගේම භාවනා කරනකොට හැම වෙලාවෙම බලන්න ස්වභාවික ක්‍රමයට එන්න. පටන් ගත්ත ක්‍රමයටම ඉවර කරන්න ඕනේ නැහැ. පටන් ගන්න වෙලාවේදී පහසුකම් ටික දුන්නට ඉස්සරහට යනකොට පුළුවන් තරම් බලන්න ඒක ශාරීරික ව්‍යායාම කරලා නැවත නැවත භාවනා කරලා කිසිම දෙයක ආධාරයක් තියෙන තාක්කල් දාස භාවයක් තියෙනවා කියලා හිතා ගන්න. කිසිම දෙයක ආධාරයක් තියෙන තාක්කල් වාල් භාවයක් තියෙනවා. ඒ වාල් භාවයේ නැති වෙන්න නම් වාල් තත්ත්වෙන් පටන් ගන්නතර කවන්න එන්නේ එන්නේ වෙයි සුවයක්ත වෙලා පුළුවන් තරම් සතිය නැත්නම් නිරවල හුස්ම වැටීමට පහසු ඉරියාවක් හදා ගන්න පුළුවන්. මුලදී ඉරියාව ගැන එච්චරම හිත කරදර ගන්න එපා. ගර්ථ ස්වාමින් වහන්සේ අප හදිසියේ අනතුරකින් හෝ ගිලන් වීමකින් හෝ මරණයට පත්වන්නට යන්නේ නම් ඒ අවස්ථාවේ සිහිය තිබුණේ නම් අප කළ යුත්තේ කුමක්ද? සිහියට නගා ගත යුත්තේ කුමන දෙයක්ද? කුමක් හෝ භාවනාවක්ද? පෙර කරන ලද කුසල කර්මයක්ද? නොයසේනම් ප්‍රශ්න නිවැරදි කරමින් හෝ පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. මේ හදිසියක් නොවුනත් මරණයක් නොවුනත් දැන් සිහිය ලැබුණොත් කොහෙද සිහිය තියන්නේ? හදිසි කලබල වෙනකොට ඕනේ නැහැ. දැන් කොහෙද සීයේ මේ කයට හිත ආවොත් මොකද්ද අරමුණු කරන්න ඕනේ? මානසිකාරයේ මොකක් විය යුතුද? නැත්තම් මම හිත මෙහෙවන විතක්කේ මෙහෙවන්න ඕනේ, චේතනා මෙහෙවන්න ඕනේ මොකේද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒක තමයි පළවෙනි දේශනාවේදී අපි පැයක් අරගෙන විස්තර කරලා තියෙන්නේ. විවේකයක් හම්බෙච්චාම භාවනා මධ්‍යස්ථාන ලැබිච්චාම භාවනා කරන පිරිසක් එකතු වෙච්චාම පැයක් වාඩි වෙන්න වෙච්චාම මොකද කරන්න ඕනේ කියලා. ඉතින් ඒක මරණ මොහොතදී මොනවක්වත් කරන්න බෑ. ඒ නිසා මේ ප්‍රශ්න කර්ම හිත ඇහුවොත් ඒ විදිහට ප්‍රශ්න මොකක්ද දෙන උත්තරය කියලා මම කැමැති ආන. පළවෙනි වණපටි අහනකොට ඉඳගත්තර පස්සේ කොහෙද හිත පවත්වුවොත් හොඳ කියලා හිතෙන. සක්මන් කරනකොට කොහේ හිත පැවැත්වුවොත් හොඳයි කියලාද හිතෙන. එදින්ද වැඩ කරනකොට අපි ඒක ටිකක් පැත්තක තියෙන මොකද ඒක ටිකක් සංකීර්ණ නිසා. ඒක නිසා මුල් උපදේශපන්ති අහනකොට මොනවද හිතුනේ මොනවද වැටහුනේ මොනවද හිතට ගත්තේ ඒ නිසා ප්‍රශ්න කරු කැමති නම් අපිට පුළුවන් ඒක සාකච්ඡාවට ලක් කරන්න. භාවනා කරන්න කියලා වාඩි වුණාට පස්සේ මානසිකාරයේ විතක්කයේ චේතනාව කොහාටද මෙහෙවන්න ඕන. මරණ මොහොත වගේ උද්වේගකර අවස්ථාවට යන්න එපා. දැන් මොකද්ද කරන්නේ? ඒක හොඳ මේ පටන් ගන්නමක් මේ වගේ අද වගේ මූලික මේ ධර්ම සාකච්ඡාවකට. කැමැති දේ ප්‍රශ්න ලියපු එකනා ඉදිරිපත් වෙලා ඒක පිළිබඳව කට උත්තරයක් බඳින්න උසාවියට. මයික් එක ඇහෙන්නේ නැහැ. තෙරුවන් සරණයි මම අදහස් කරේ මම අද පළමුවතාවට ආවේ මේ භාවනාවට මට හරියටම වැටහෙන්නේ නැහැ ඒක මේ නෑ මම කියනවා ඇත්තට මරණ වේලාවකදී හෝ වයසට ගිහිල්ලා අක බබැගෙක නෙවෙයි. මේ වගේ වෙලාවක වාඩි වෙච්චාම අපේ හිත අපේ මානසිකාරය අපේ විතක්කේ අපේ චේතනා කොතෙන්ද යොමු කරන්න ඕනද කියන ප්‍රශ්නේ මං අහන්නේ. අපේ හිත යොමු කරේ දැන් සක්මනේදී නම් පාදයකට. හරි. එතකොට සක් පරියංකේදී පරියංකේදී හිත හුස්ම රැල්ලට ඔව් ඒකම තමයි මරණ මොහොතදී පුළුවන් නම්. දැන් නම් දැන් බැරි නම් මරණ මොහොතදී අපිට හිතා ගන්නවත් බෑ. මොකද එතකොට මේ මොනක්වත්ම නැහැ. ඔක්කොම හැල හැප්පිලා හැඳි ගෑවිලා විනාශ වෙලා ගිහිල්ලා. එතකොට බැරි නිසා අපි දැන් කරන්න දන්නේ මැරෙන්න ඉස්සෙල්ලා බලනවා විවේකයේ දීලා සිල් දීලා සුදු අන්දලා කවුරුත් දෙන තම්බලා දෙන බතක් කාලා කවුරු දෙන පැදුරක බුදියාගෙන මොනක්වත් බර වගකීමක් නැතුව විවේකයක් දුන්නාම හිත අපිට ඕනේ තැනකට එහෙම නැත්නම් අපිට කෙලෙස් නූපදනා තැනකට මධ්‍යස්ත තැනකට යොමු කරන්න පුළුවන් දෙක. ඒක පුරුදු කරගත්තට ඒක පුරුදු කරන්නේ අතෙන්ද ඒකට කරන පෙරහුරුවක් වශයෙන් තමයි. හුස්ම රැල්ලට යොමු කරන්නම ඕනේ. මම කියන්නේ ඔය කියූප එකයි මං කියන්නේ. හුස්ම ගන්නට යොමු කරන්න ඕනයි කියලා කිව්වනම් හරි. එනමුත් ඒකේ තව සුද්ධ කරන දේවල් තියෙනවා. එතකොට මම කැමැති මේ සභාවට ඉදිරිපත් වෙච්ච නිසා එහෙම පරියංකේදී උත්සාහයක් කරලා බැලුවද ඉඳගෙන ඉවරලා එහෙම නැහයට හුස්මට හිතේ උත්සාහ හිත යොදන්න උත්සාහ කරලා බැලුවද මොකද්ද උනේ මොකද්ද අත්දැකීම එකතන පිටව ගන්න බැරුව ගියා හුස්ම රැලි තුනක් විතර යනකොට හිත වෙනස් වෙනවනේ ගොඩක් නමුත් හිත හුස්ම රැලි තුනක් බලන්න පුළුවන් වුණා එතකොට මේ ජීවිතේ ඉස්සල්ලාම් වතාවට ඒ වගේ උත්සාහයක් කරලා හුස්ම රැලි තුනක් හිටපු අවස්ථාවද නැත්නම් ඔය ඉස්සලා ඊට වැඩි ඉඳලා තියෙන අවස්ථාවල් තියෙනවා ඊට වැඩි ඉඳලා නැහැ භාවනා කරලා තියෙනවා ඊට වැඩි එහෙම ඉඳලා නැහැ එතකොට තුනක් පවත්න්න පුළුවන් වීම මේ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙන් දකිනකොට Taman ඒක ගැන කනගාටුවක්ද තියෙන සතුටක්ද තියෙන සතුටක් ඒ තුන වාඩි වෙලා වාඩි වෙන්න වෙලාව තිබුණා තව පිටසක් ලැබුණා සීලක විහිටියා ඔක්කොම පරිසර සාධක ලැබුණා දැන් මට මේකට හිතියෝ දන්න ඕන කියන එක අපි එකඟ වෙනවනම් ආස්වාද ප්‍රසවාස තුනක් කරගෙන යන්න පුළුවන් වුණා අපි මේ දවස් දෙක තුනේම උත්සාහ කරන මේ තුන හතරක් කරගත්තොත් අපි දිනු හුස්ම රැලි තුනක් යන්න පුළුවන් බව දැන් වාර්තාගත වෙලා තියෙනවා. සමහරට අනිත් දවසේ එකක්වත් නැති වෙන්න පුළුවන්. ඒක නෙමෙයි අපි මේ කතා කරන්නේ. අපි කතා කරන්නේ දැන් අපි මේ කරන ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙන් මේ තුනක් පවත්වපු එක හතරක් පවත්තන්න. ඒක තුනේ පන්ති ඉන්න ළමයි හතරේ පන්තියට පාස් වෙනවා වගේ. පියවර හතක් හතරක් තියෙන දරුවෝ පියවර පහක් තියන්න ඉගෙන ගන්න වගේ ලොකුම ලොකු පිම්මක්. ඉතින් එහෙ වගේ මානසිකත්වයක ඉඳලා ප්‍රශ්නයක් ඇහුවොත් මං දැන් තුනක් කරන්න පුළුවන් කෙනා හතරක් පැවැත්වීම සඳහා මොන වගේ ප්‍රයත්නයක් කළොත් හොඳයි කියලාද තමන්ගේ හිත කියන්නේ. තමන්ගේ හිතේ මොනවද හම්බෙලා තියෙන එකට ක්‍රමසහවිදි. නැවත නැවතත් එම භාවනා ඉරියව්වෙන් පිළිපන්න ඕනේ කියලා හිතුවා. ඔව්. එතකොට ඇත්තටම එක පරියන්කයක දුනත් තුනක් ගිහිල්ලා පිට ගිහිල්ලා ආපුවාම ආයෙසරයක් පිට ගියයි කියලා හිතන තරක් කරන්නේ නැතුව දැන් ආයෙ පුළුවන් දැන් බලනවා තුනක් ඉස්සලා එක පුළුවන් දැන් තුනමාරක් හතරක් පුළුවන් කියලා. අන්නේ විදිහට නැවත නැවත පරාදයක් වශයෙන් ගන්න නැතුව උත්සාහ කරන කෙනාට ඒ කාන්තේම මේ ලෝකෙ දෙකට නමන්න පුළුවන්. මේ රවුන්ඩ් ලෝකේ නතර කරන්න පුළුවන්. ඕන දෙයක් කරදෑයි. හැබැයි එකයි දැනගන්න ඕනේ මමයි මයි தත්ත්වෙ මෙච්චරයි. මේක නැවත නැවත උත්සාහ කරලා උත්සාහය අහකයන්නේ නැහැ. හැබැයි හිතුව මට්ටමට ලැබෙන්නේ නැහැ. ටික ටික ටික කරන්න. හැබැයි ඒ සඳහා උපමාන කීපයක් මට මතක් කරලා දෙන්න පුළුවන්. තුන හතර කරන්න. එකක් තමයි ලෑස්ති වෙලා යන්න. හිත පිට යන එක ඇති. ඒකට තරහ වුණොත් අපිට තුනක් ගිහිලා පිට ගිහිලා ආව ආපුවාමත් පශ්චාත්තාපෙ මිසක් දහිරයක් හිතේ ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා අපි තාන හිත පිට යන එක පළච්චාවයි. එන වෙලාවේ මම තුනක් කරන්න පුළුවන් මිනිහ හතරක් කරනවා. ඒ වාගේම ඒ දැන් මට තුනයි කරන්න පුළුවන් කියලා කරන්න පුළුවන් තුන ගණන් කරලා ආස්වාද ප්‍රසවාස එකයි ආස්වාද ප්‍රසවාස දෙකයි ආස්වාද ප්‍රසවාස තුනයි කියලා දැනගෙන ගියොත් හතරට යන තින් ඉඩ වැඩි. ඒකට කියනවා ගණනා කියලා ක්‍රමයක් ලංකාවේ පටන් ගත්ත ක්‍රමයක් විසුද්ධි මාර්ගයේ තියෙන ක්‍රමයක් ගණනා අනුබන්ධනා පුසනාට අපනා කියලා ඒ ගණන් කරන ක්‍රමේදී අපිට නිවැරදි තව එකක් ඉදිරියට යන්න ඒ සරල උපක්‍රමයක් දෙන්නේ අපි. අපි නැවත පොඩි බබෙක් වෙනවා. බය කියලා දෙවෙනි දෙකේ දෙකේ චක්‍රය දන්න ඕන නම් තුන්වෙනි තුනේ චක්‍රය ඉගෙන ගන්නවා ඊට පස්සේ. හතර චක්‍රේ කටපාඩම් කරලා එකක් තියෙන පිළිවෙල. ඒ වගේ තමයි. ඒක නිසා දැන් මට තුනක් පුළුවන් හතරට යන්න ඕනේ කියලා. අන්නේම කරලා කරලා කරලා කරලා පුරුදු වුණාට පස්සේ තමයි අන්තිර විනාඩි දෙකක් විනාඩි තුනක් විනාඩි හතරක් ඔහොමමම ඉතාමත්ම ආධුනිකව ඉතාමත්ම යටහත් පහත්ව ඉතාමත්ම නිහතමානීව මේ වැඩේ කෙරුවොත් ඒකාන්තයෙන් ප්‍රතිඵල සක්මන් කරනකොටත් බලන්න වම දකුණු වශයෙන් දැනගෙන අඩි කීයක් තියන්න පුළුවන්. ඊට පස්සේ අපිට තේරෙනවා දෙකක් පුළුවන්. ආයෙත් පස්සේ අපි වැඳලා යාප්පු වෙලා කියනවා අනේ මං කරපු පින් නිසා අනේ මං සිල් සමාදන් වෙච්ච නිසා අනේ මං භාවනා මධ්‍යස්ථාන දාපු නිසා අනේ මං සිල්ලොතුන් මැද ඉන්න නිසා අනේ මම සක්මන් නිසා මට තුනක් කරන්න ලැබේවා හතරක් කරන්න ලැබේ කියලා එහෙම යාප්පුනොත් මේ ගමන පුළුවන් මේ හිත පිට යනවා මට බැරදුනා මට බෑ කියලා පශ්චාත්තාප වෙන්න ගත්තොත් කිසිම ගමනක් නෑ. ඒක ඇත්තටම සාපයක් වෙනවා. අසත්පුරුෂ වැඩක් වෙනවා. පාපතර වෙනවා. මේ සාකච්ඡා කරන්නේ හිත සාකච්ඡා නොකරොත් පාපසෙටම වැටෙනවා. සාකච්ඡා කළොත් සමහර විටක සත්පුරුෂ පැත්තට ගන්න පුළුවන්. ඒ සඳහා මේ දන්න ටික කෙරුවොත් එහෙම කෙනෙකුට හිතා ගන්න පුළුවන් වයසට ගිහිල්ලා අල්සයිමර් ඩිසීස් හැදෙනවා. පාලනය කරගන්න බැරි වෙනවා. අංශභාගයට යනවා. ලෙඩ වෙනවා මැරෙනවා එන වෙලාවටත් අර එදා කරපු වැඩේ ප්‍රතිඵල උන වැඩේ සිහි කෙරුවත් ඇති වෙලා. මම ඊට ඉස්සෙල්ලා භාවනා කරලා තියෙනවා. මම දවස් දෙකක් භාවනා කරලා තියෙනවා. ඒලාදී මම පොඩි බබෙක් වගේ වණු ගන්න ඉගෙන ගත්තා. ගොත ගන්න ඉගෙන ගත්තා. ආ ඒක මතක් කරනකොට මම හිතනවා අනිත් ඔක්කොමලා කාලා බීලා මැරෙන්න ලෑස්තියක් නැහැ. මම ලෑස්තිලා තියෙනවා. මේකේ ප්‍රතිඵල වැඩි වෙන්න වැඩි වෙන්න මරණය කියන එක අපිට උදේට කනවා දවල්ට කනවා වගේ සිහි වෙන්න පටන් ගන්නවා. මරණයට සූදානමක් තියෙනවා. එහෙම නැත්නම් අපි නොමරණ જાතියක් විදිහට මේ ඊර්ෂ්‍යා කර කර ක්‍රෝධ කර කර අරමිනියත් වෙනත් එක නියව නීවා ගත කරන ජීවිතේ. ඒසා මරණ වෙලා වෙනකොට මේ කරන ප්‍රයත්නයේ සීකිරුවත් ඇති. මේ දැන් මරණේ තරම් උත්සන්න නැති නිසා මේ වගේ විවේකීව සාකච්ඡා කරලා ප්‍රශ්න කරලා මේ උපදේශපන්ති ක්‍රියාත්මක කරන්නේ මෙහෙමයි මට මෙච්චර යන්න පුළුවන් ඊගාට මම මොකද කරන්නේ කියලා මේ කල්පනා කරන කල්පනාවට කතාවට සත්පුරුසයි කියලා බුදුහාමර කියනවා. මේකට කියනවා අර්ථ සිද්ධිය පිණිස කරන කතා. අර්ථ කුසලයේ සඳහා කරන කතා. ඉතින් මේකෙදී අපි සබකෝල වෙලා ලැජ්ජ වෙලා හිටියොත් අපිට කද්දාකත් ගොඩ වෙන්නේ නෑ මම වැඩි මහල් අනික කට්ටිය මඩ වැඩි දන්නවා මයි මේ හිත මං හිතුවට වැඩිය නොසන්ඩාලයි යරිමි කියන කෙනෙක්ගේ ඉස්සරහට යamak නෑ ඒ නිසා මම සතුටු වෙනවා මේ කට උත්තරයක් දෙන්න ඉදිරිපත් වෙච්ච එක ගැන. ඒ නිසා මේ රිට්‍රීට් එක ඉවරලාට පස්සේ අපි සාකච්ඡා කරනවා මරණ වෙලාවේදී කොහොමද කරන්න කියලා. පස්සේ. පෙරුවන් සන්නේ. ගද්ද ස්වාමින් වහන්සේ ආහාරයේ ප්‍රත්‍යක්ෂාව සයනේහි ප්‍රත්‍යක්ෂාව සිල් ඇඳුමේ ප්‍රත්‍යක්ෂාව බේතේ ප්‍රත්‍යක්ෂාව කළ හැකි බව අපට කියා දුන්නා. මේ තවදුරටත් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. තවද සක්මනේදී වම දකුණ ඔසවනවා තබනවා මේ තවදුරටත් පහදා දෙන්න මෙන් ඉල්ලා සිටිමි. ඒ ප්‍රතිවේක්ෂා පිළිබඳව මම මේ ඔක්කොටම දීලා ඇති පොතක්. ඒ කියවන පුංචි පොතක් එකේ තියෙන්නේ. ඒක ඇත්තටම භික්ෂුන් වහන්සේලාට තියෙන. භික්ෂුන් වහන්සේලාට තියෙන එක තමයි මේ භික්ෂුන් වහන්සේලාගේ ගුණ පුරණ ගිහියත්ව උත්සාහ කරන්නේ. මේකක් ඒ එක භික්ෂුන් වහන්සේ නමකට කරන්නේ නැහැ. ඒ තරම්වත් කරන්නේ නැහැ. ප්‍රතිවීක්ෂ කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා ගිහියත්තන්ට ඉතින් අර මේ මේ මොනවාද මේ පැවිද්දෝ ඒක වගකීමෙන් බාරගත්තවත් කරන්නේ නැතුව තියේදී ගියෝ කරන්න හදන කොටත් මොකද්දෝ ඒකෙත් විහිළුවක් තියෙනවා. එහෙනම් ඉතින් ගියෝනේ කවදාද පැවිදි වෙන්නේ? ඒ නිසා ඒකට තල්ලු කරන්නත් ඕන. ඉතින් ඉතින්දී හරියට කාටෝ කර හිතෙන්නේ නැති වෙන විදිහට කැපෙන්නේ නැති විදිහට මේ වාහනේ ගෙනියන්නත් ඕන. ඒ නිසා මතක් තියලා තියෙනවා නේද? චන්දනගාව ඇති රජී මහත්තයා ඇති ප්‍රත්‍යවේක්ෂාව කියලා පොතක්. ඒක කියවලා බලන්න කියවලා බලනකොට දැන් ඉන්නකොටදී පොඩ්ඩක් තේරෙයි. ඔක ටික ටික ටික තමයි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මේ සක්මන පිළිබඳ ප්‍රශ්නේ ඉස්සලාම හොබි ප්‍රශ්නේ. මෙච්චරක් කියලා තන ඊගාවේ කියලා දෙන්න කියන. හැබැයි කර ඒ ටික කරලා මොකද උනේ කියලා මට කියන්න නැතුව මට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා මේ ප්‍රශ්නේ ආපෙ එක්ක නාගවත් මම ඉල්ලා හිටිනවා. දැනට දන්න ක්‍රමයෙන් සක්මන් කෙරුවට පස්සේ මොකද්ද Tamanට අත්දකින්න පුළුවන් නේටි කරුණාකර සභාගත කරන්න කැමති නම් ඒක සභාවට මම හිතනවා හොඳ ධර්ම සාකච්ඡාට මුලක් වෙයි කියලා. කවුරු හරි ඉදිරිපත් වෙන්න කැමතිද? සක්මන පිළිබඳව. හොඳයි. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අතිගරු ස්වාමින් වහන්සේ භාවනාව පිළිබඳ ප්‍රශ්නයක්. දැඩි ලෙස තදින් අල්ලාගත් දෙයින් බොහෝසේ මිදුණු පසුවද භාවනාවේදී බොහෝ සියුම් නොවැදගත් එදිනදා අද්දුටු වරණ ඇතුළේ ඇලුණු ගැටුණු තැන් සොයාගත නොහැකි තරම් නොඑක් දෙයට සිත දිවයයි. උපකාරයක් අවවාදයක් බලාපොරොත්තු වෙමි. මේක ඉති ගත්තට තරුවඥාන්සේ සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරපු එකක් කාම ගුණයන්ගෙන් වෙන් වෙච්ච ගමන් කාම සංඥාව බැට දෙනවා. ඉතින් අපි කාම ගුණේ ඉදලා කාම ගුණේ ගත වෙලා ඉන්න තාක්කල් කාම ගුණයා කාම සංඥාවෙන් බැටදීම අපිට පේන්නේ සුභාසින්සනයක් විදියට. ඉතින් කාමයේ ගැන්නේ මතක් වෙන ඉතින් ප්‍රශ්නයක් නැහැ. තව දිනු කරන්න අදහස් වෙනවා කියලා හිතනවා. නමුත් කවදා හරි ආසාවෙන් ප්‍රයෝගයෙන් ශිල්පෙන් ප්‍රතිපදාවෙන් අපි කාම ගුණයෙන් වෙන් වුණාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ කාම ගුණයෙන් වෙන් වුණාට කාම සංඥාව එල්ලව එලව පහර දෙනවා. ගැටේ ලියාගත්තට ඒ කියන්නේ තල්ලු කරලා බුල්ඩෝසරකින් හරි කමන්නේ ඥාතිං සා වස්තුව තල්ලු කරාට ඒව ඔක්කොම ආපිට එලවලා පහර දෙනවා. එදාට තමයි තේරෙන්නේ අපි මෙතෙක් කල මොනවද හම්බ කරලා තියෙන්නේ කියලා. හම්බ කරලා තියෙන්නේ අපි කොහේ ගියත් අපිට ඇනෙන විස ඊයක්. කොහේ ගියත් ඒක එනවා. ඊට පස්සේ එයාට සිද්ධ වෙනවා ඒ කාම වස්තුන්ගෙන් වෙන් වෙන්න නැත්නම් වස්තුකාමයෙන් වෙන් වෙන්න කටයුතු කරපු කෙනාට ක්ලේශකාමයෙන් වෙන්වීම සඳහා කරන ප්‍රයත්නෙ කියනවා භාවනාවයි. එතකොට ඒ වස්තුකාමෙන් වෙන් වෙච්චාට එන ක්ලේශකාමයට දෙන නම තමයි මේ නීවරණ ධර්ම. පළවෙනිම තියෙන්නේ කාමච්ඡන්දේ. Taman කාමච්ඡන්දේදී Taman ඇසුරු කරපු කිට්ටුවන්ත දේවල් විතරයි කාමච්ඡන්දේ හරහා කරදර කරන්නේ. දන්නේ නැති මධ්‍යස්ථ දේවල් වලින් කාමච්ඡන්දේ කරදරයක් නැහැ. ඒක නිසා අපි ප්‍රිය කරේ මොනවද? ඒකම තමයි දුක දෙන්නේ. ප්‍රේමතෝ ජායති සෝකෝ අපි මෙතකල් ආසාවෙන් රැස් කරපු යමක් තියෙනවනම් ඒ ටික විතරමයි කාමච්ඡන්දේදී වදේ. ඉතින් ඊට පස්සේ යාට ප්‍රයත්නක් සිද්ධ වෙනවා දැන් මෙතකල් භෞතිකව ඒ වස්තු අයින් කරලා තියෙන්නේ. අතහැරලා. හිතට වද දෙනකොට අර අතහැර ප්‍රයත්න හරියන්නේ මේ හිතට වද දෙන එක අයින් කරන්න ඒකට අපි රූපයක ආධාරය පතනවා රූපයක් වාංගුවට ගන්නවා ඒක තමයි ආනාපානිය කියන්නේ මූල කර්මස්ථානය කියන්නේ පිම්බීම හැකිලිම කියන්නේ වම දකුණු වශයෙන් බලනවා කියන්නේ. ඉතින් ඒ නිසාට එවැනි කෙනෙක් දන්නවනම් මේ මං මේ යකා පේන්නේ දැන් තමයි එලවන්න හදනකොටයි බදා ගන්න හදනකොට යකා පේන්නේ නැහැ. එලවන්න හදනකොටයි පේන්නේ කියලා කාම ඡන්දයයි මේ වැඩ කරන්න කියලා දන්නවනම් ඒ කියන්නේ කාමේ නෙවෙයි මේ කාම සංඥාව බැට දෙන්නේ කියලා දන්නවා බුදුහාමුදුරුවෝ ඒක හරියටම පෙන්ලා තිනවා ඒ කෙනා රූපේක තරණ හොයනවා මෙතන ගන්නේ වායෝ පොට්ටබ රූපයේ ආස්වාසේ එක හුස්මක් දැක්කයි කියලා කියන්නේ ආස්වාසයලාදී ආස්වාසය දැක්කයි කියලා කියන්නේ ඒ ආස්වාසයේ දකින්න වෙලාවේ කාම කාම ගුණයක් නැහැ කාම සංඥාවක් නැහැ. ඒ නිසා ආනපනය කියන්නේ කොච්චර වටින දෙයක්. එක හුස්මක් ආස්වාසයක් ආස්වාසයක් දන්නවයි කියලා කියන්නේ කාමයේ විතරක් නෙවෙයි කාම සංඥාවක් නැහැ. ඒත් එක්කම ප්‍රස්වාසය දන්නවයි කියලා කියන්නේ අර තල්ලු කරලා ගත්ත ඉඩ තව චිත්තක්ෂණයකට පැවැත්වුවා. ඊට පස්සේ ආස්වාස් ප්‍රසාර රැලි දෙකක් පැවැත්වුවයි කියලා කියන්නේ ඒ දෙක පුරාවට කාමේශා කාම සංඥා නැහැ. ඉතින් ඊට පස්සේ යාට සිද්ධ වෙනවා මල් මාලයකට මල් ලැබුණා වගේ මට ඉන්න පරියන්කේක හුස්ම රැලි කීයක හිත පවත්වන්න පුළුවන්. ටිකක් ඉඳගෙන ආය යනවා කාමෙට. යන්නේ කාම සංඥාවට. gedara යන්නේ හිත. මේ මිනිස්සයා හිත gedara යනවා. ඊට පස්සේ ආයෙ ගෙනල්ලා යාප්පු වෙලා අඬා වැටිලා ආධුනිකෙක් විදිහට ආය ආස්වාසයක් පෙන්වනවා. ආය ප්‍රසවාසයක් පෙන්වනවා. ඉතින් මේ විදිහට මල් මාලයට මල් ලමුනන්නා වගේ බලන්න පුළුවන් තරම් අයික ආස්වාස ප්‍රසවාස. නැත්නම් උදරේ පිම්බීම ඇකිලිම නැත්නම් සක්මන් කරන මේ වම මේ දකුණ කියලා දන ගන්න මෙනෙහි කරන සතිමත් වෙන හැම චිත්තක්ෂණයකම කාමයේ විතරක් නෙවෙයි කාම සංඥාවත් අයින් වෙනවා. වස්තු කාමයේ නෙවෙයි ක්ලේශ කාමයට අයින් වෙනවා. ඒ කියන්නේ කළ හැක්කක් බව තේරෙනවා. ඒක නැත්තම් කවදාක හිතන්නවත් නැති දෙයක් කළ හැක්කක් බව තේරෙනවා. කරන්න කරන්න සතුටක් ඇති වෙනවා. යොදන යොදන ප්‍රයත්නයට සාපේක්ෂව අද හුස්මනලි දෙකක් බලන්න පුළුවන්. හෙට තුනක් පුළුවන්. හතරක් පහක් කියලා යනකොට යාට තේරෙන මේකේ හුස්ම රැල්ලක් කියලා කියන්නේ මොන තරම් කාම වස්තු ප්‍රදේශයක් අයින් කිරීමක්ද කාම සංඥා ප්‍රදේශයක්ද අයින් කිරීමක්ද කියන කෙනාට හුස්මක් කියලා කියන්නේ නිවනක් වෙනවා. හුස්ම රැල්ලක් කියන්නේ නිවනක්. ඉතින් ඊට පස්සේ ඒක පොඩ පොඩ වැඩි කරන්න උත්සාහ කරන එකයි තියෙන්නේ. කුට්ටි කඩන්න බෑ. පදාස පිටින් අල්ලන්න බෑ. ටික ටික ටික ටික දිනු කරනකොට පේනවා අර කාම සංඥාවේ බලවත්කම තියෙන්නේ ගැම්මේ. කඩාගෙන ඇවිල්ලා තියෙන ගැම්මේ ඒක ඕන දෙයක් කඩන්න යනවා. ඒ ගැම්ම කඩන්න බෑ එක සැරේ. නමුත් එක හුස්ම රැල්ලක් දැකීමේ අපිට පේනවා පොඩ්ඩකට කඩා ගන්නවා ආය කාමේන කාම සංඥා වෙනවා. ඉතින් ආය ප්‍රයත්න කරලා ආය හුස්මටලත් දා ගන්නවා. එතකොට කාම සංඥාව කැඩෙනවා. ඔහොමම කරලා කරලා කරලා කාම සංඥාවේ වේගය කැඩෙන අතර හුස්ම සතිය ආස්වාස්පස දැකීමේ වේගය වැඩි කිරීම මනුස්සකමක් තියෙන ඉතින්. තිරිසෙනෙකුට කරන්න බෑ ඒක දෙයියෙකුට යක්ෂයෙකුට කරන්න බෑ. එහෙනම් ඒ ටික පොඩ පොඩ කරන දේ වටිනාකම දන්න කෙනා එක හුස්ම රැල්ලක වටිනාකම දන්නවා. සතියෙන් කරන එක හුස්ම රැල්ලක වටනකව දාන මට පුළුවන් කියන සංඥා. ඒක පෙන්වන්නේ ගඟක් පහළට ගලනකොට ගඟ නිදි වාගේ. බොහොම සුවදව ගලනවා. නමුත් කවුරු හරි මේ ගඟ හරස් කළොත් හරස් කරන ගිය ගමන් මේක කිපෙනවා. වැලිකොට්ට ටිකක් දාන්න බන ගඟ හරහා එකක්වත් යන්නේ අරගෙන යනවා. ඉතින් මේකේ කොහොමද ඩෑම් එකක් ගහන්නේ? මේකේ කොහොමද කොන්ක්‍රීට් ඩෑම් එකක් ගහන්නේ? කවදාවත් කොන්ක්‍රීට් ගෙනලා බස්සන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ කරන්නේ ගඟේ එක පැත්තක වැලි ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගඟ පොඩ්ඩක් හරවලා අර හදාගත්ත වක්කලමේ කොන්ක්‍රීට් එක බස්ස ගන්න. එක පැත්තක. ඒක හොඳට බස්ස ගන්න. ඊට පස්සේ ඒ පැත්ත ඇරලා එහා පැත්තේ වැලි ගහලා වැලි ගහලා වැලි කොට ගහලා ගහලා ගඟ පොඩ්ඩක් එහා පැත්තට හරවගෙන ගඟේ අවධානය පැත්තකට යොමු කරලා මෙතනත් කොන්ක්‍රීට් එකක් ගහ ගන්න. ඔහොමම කරලා තමයි ස්ථිර කොන්ක්‍රීට් එක එන්නේ වැලි කොට රාශියක ගමනකින්. මේ වැලි කොටේ තමයි සතිය කියන්නේ. වැලි කොටේ තමයි ආනාපානය කියන්නේ. ඉතින් එකක්මදි වැලි කොට ගහලා දෙකක්මදි තුනක්මදි හතර ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගඟ එහාට හැර වෙනකම වැලි කොට ගහනවා. ඊට පස්සේ තමයි ජම්බාර බසන්. පයිල් බසන් ඊට පස්සේ. ඊට පස්සේ තමයි ස්ථිර බැම්ම ගහන්නේ. ඒ නිසා මේ ආදුනිකයෙක් පළවෙනි වතාවට භාවනා කරන කෙනෙක් මට දැන් එක හුස්මක් ගන්න පුළුවන් කියලා ප්‍රකාශයක් කරනවා කියලා කියන්නේ ආ යුද්ධෙන් දිනන්න පුළුවන් බවට ලකුණු ලැබිලා යartifactId. හැකි සංඥාව ගන්න හොඳටම ඇති එක. ඊට පස්සේ එයාටම කියනවා එක දෙකක් කරගනි තුනක් කරගනි හතරක් කරගනි පහක් කරගනි වැලිකොට්ට බෑ කියන්නේ වැලිකොට්ට ඇති වෙන්න තියෙන උන වැඩි කෙරෙන්න. ඒ නිසා ඒක කරන්න කරන්න වෙන්නේ කාමේශා කාම සංඥා දෙකම මේ වැලිකොට්ටයක් පාන්ගේ සති මාත්‍රාව මාර්ගේ ආස්වාසයක් මාර්ගයෙන් ගන්න. ඉතින් ගෙදරතොර ඉන්නකොටත් අපිට කොච්චර දෝ ආස්වාස් ප්‍රසආස කරනවා අපිට හිතෙන්නේ මේ හුස්මක් බැලිල්ලෙන් මේ ලෝකේ තියෙන ලොකුම කුසලයේ සිටි වෙනයි කියලා. අපිට කනගාටු වෙන්නේ අනේ කටින් පිංකමක් කරගන්න හම්බුන්නේ නැහනේ. සාංගික දානයක් දෙන්න හම්බුන්නේ නැහනේ. පහන්දෑට පන්සලට යන්න හම්බුන්නේ නැහනේ. බෝධි පූජාව කරන්න හම්බුන්නේ නැහනේ කියලා තැවෙනවා. ඔය ගෙදර ඉඳදී එක හුස්මක් බලනවා නම් අර ගිහිලා කරන ඔක්කොට වැඩිය එක හුස්මක් වටිනවා. ඉතින් එහෙව් එකේ එක දිගට හුස්ම රැලි 10ක් 15ක් වටින බලන්න පුළුවන් නම් ඇත්තට මේක උත්තරී මනුස්ස ධර්මයක්. මනුස්සකමට එහා ගිය තැන. ප්‍රශ්න දෙන්නේ බැරිකමවත් නෙවෙයි. අපි මේ විදිහට නෙවෙයි කල්පනා කරන්නේ අපිට උගන්වලා තියෙන වෙන මොනවද වගේ. ඒ නිසා මේ පටලැවිලි මාර්ගයේ තියලා එක සත්‍ය සත්‍යයෙන් එක හුස්මක් ගන්න පුළුවන්කමයි මේකේ වටිනාකම ඒකෙමුත් පේනවා මට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්ද කියලා. ඊට පස්සේ යාට කොන්තරත් එක බාර දෙනවා දැන් පුළුවන් තරම් ඒ හුස්ම හෝ පිම්බි මහැකිලිම හෝ සතිය වමවදකුණ වශයෙන් කරන්ඩ ඒකට නම් ක්‍රමසාවිදි ඕන තරම් තියෙනවා. ඒ නිසා මේ එලෙවෙලව පහර දෙන කාම සංඥාව සාමාන්‍ය කාම ගුණයන්ට වැඩිය හපං කොච්චරද කියනවනම් ওই සෑම කාම ගුණයක් මේ ලෝකේ දාලා යනවා කාම සංඥාව ඊගාවාත්මයටත් ගිලවත් දෙන්න. හැබැයි හොඳට මතක තියාගන්න කාම සංඥාව තමන් උපයෝගු පරිප්පුවක්. මේ ලෝකේ අපි මේ බදාගත්ත මම පණේපා කියලා බදාගත්ත දේ තමයි ඔය කාම සංඥා වශයෙන් අපිට පහර දෙන්නේ. නිසා කවුරුත් නෑ අපිට කොඩි වින කරන්න. කවුරුත් නෑ අපිට සාප කරන්න. තමන්ගෙම සාපේ තමයි තියෙන්නේ. ඒක නිසා අපි කැමති කාම ගුණයත් එක්ක ඉඳලා කාම සංඥාව අපේ බතට මාළු වගේ ව්‍යංජන කරගෙන ජීවත් වෙන්න. නැත්නම් ඒක කොච්චර එලෙවෙලව පහර දෙනවද කියලා බලන ක්‍රමේ බුදුහාමරක ප්‍රතිපදාව විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක ඒ නක නයාගේ නපුර විෂ දන්නේ නැතුව ජීවත් වෙනට වැඩිය හොඳයි දන්නේ නැතුව ඉන්න නය යත ගන්නවා අඩු ගානේ මේ නය නපුරු එකෙක් මුට විෂ තියනවා කියලා ඒ විෂ දැනගෙන තියෙන එක මේ ලෝකේ තමන්ට කරගන්න ලොකුම අනුකම්පාවක් ඒක වෙහෙසයි ඒක දුකයි ඒක පරාදයක් ඒක වෙහෙස කර දෙයක් නමුත් මේ දැන ගැනීම සඳහා තමන්ම බහින්න ඕනේ ඒ නිසා කාම ගුණයන්ගේ නපුරට වැඩි ඉතාමත්ම දරුණුයි කාම සංඥාව. ඒකත් එක්ක තමයි අපි මේ භාවනා ලෝකේ ගත කරන්නේ. මේට උත්සාහ කරලා බලමු. ඒක දුර්වල කරගෙන සති මාත්‍රාව දිනු කරන්න. ගර්ථ ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී නාසිකාග්‍රය තුල සිත පිහිටන විට හුස්ම රැල්ල මෙනෙහි කිරීමේදී හුස්ම රැල්ල තුලටත් නාසිකාග්‍රය තුලටත් සිත පිහිටවන්නේ කෙසේදයි පහදා දෙනමින් ඉල්ලා සිටිමි. දෙවෙනි ප්‍රශ්නය විඥානය ඇතිවීමෙන් පසුවදයි නාම රූප ඇතිවෙන්නේ. විඥානපච්චය නාම රූපං මේ කොටස් දෙකට දෙකම පෙරපසු නොවි ඇති වෙනව අනුවේද විඥානයේ නිසා නාම රූප ඇති වේද තුන්වෙනි ප්‍රශ්නය ආනාපාන සති භාවනාව තුළින් ආරම්භ කර කායානුපස්සනාවට භාවනා යොමු කරගන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙනවෙන් ඔබ වහන්සේගෙන් පාද නමස්කාරව ඉල්ලා සිටිමි අවිජ්ජාපච්චා සංඛාරා යන්නේ පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර ආනෙන්ජාපි සංඛාර තුළ පුඤ්ඤාපි සංකාර තුල කුසල් කර්ම කිරීම තුලිනුත් භවය දික්වනවා නේද? ගරුතර ස්වාමින් වහන්සේ පැහැදිලි කර දෙන්න. ඉංග්‍රීසියෙන් හිතාන ආපු ප්‍රශ්න වගේක් මට බේන්නේ මේ උපදේශ ලැබලා උපදේශනව භාවනා කරන කෙනෙක් අහන ප්‍රශ්න නෙවෙයි මේ. අපි මෙතෙන් ආවේ මේ හම්බෙච්ච වෙලාවේ මේ සතිය පිහිටව ගන්න නැත්නම් හුස්ම හිත පිහිටව ගන්න. ඉතින් මේ වගේ ප්‍රශ්න වලට එක්ක විශ්වවිද්‍යාලයට නැත්නම් දහම් පාසලකට යනවා. මෙහි එවුව කරන්න නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. අපි මේ ආවේ අර දීලා තියෙන උපදේශ ටිකට උඹට පැයක් ඉඳගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න. මේකෙන් කරන්නේ මේ 30ක් 40ක් නොම ගන්නවා. දන්න මොනවද වචන වගේක් ගෙනල්ලා අමාරන්න හදනවා මෙතන. උත්සාහ කරොත් මට ඔකට අතර සිත් ගන්න සුළු උත්තරයක් දෙන්න පුළුවන්. නමුත් මේ පිරිස මම මෙතන තියාගෙන ඉන්නේ ඒකට නෙවෙයි. මේ පිරිස තියෙන සිතේ මේ භාවනා කරාද? භාවනා කරනකොට මොනද වැටුනේ ඒක කරගෙන යන්න පුළුවන්. එතකොට අවිජ්ජා පත්‍ය සංඛාර පස්සේ තේරෙයි. ඒව තේරුම් අරගෙන මේක කරන්න හදනවා කියලා කියන්නේ මේ දවස් තුනක භාවනාවක කොහොමඩක්වත් යන්න පුළුවන් තරම් නෙවෙයි. මේ වගේ ප්‍රශ්න සාකච්ඡා වෙලා නැතුව නෑ මේ ශාලාවෙන් සාකච්ඡා වෙලා තියෙනවා. නමුත් මේ වගේ ධර්ම සාකච්ඡාවක ඒකට ගත්තොත් සම්පූර්ණ මූල ධර්ම පැත්තට ඇදගෙන යamak වෙනවා. ඒ නිසා මම කියන්න කැමති පළවෙනි ප්‍රශ්නේ තියෙනවානේ. නාසිකාග්‍රේට හුස්ම හිත පිටවන්නේ කොහොමද කියලා. ඒක සම්බන්ධයෙන් ඒ ප්‍රශ්න ලියපෙන්නා මම කරනකොට මට උනේ මේකයි කියනවනම් ඊටු ටික මට කියලා දෙයි. මම ඉස්සර බැනපු නිසා දැන් නම් ඒකවත් කියන එකක් නැහැ කියලා මට හිතෙනවා. ඒක ගැන කනගාටු වෙන්නෙත් නෑ මම. මම අවධානය යොමු කරනවා අනාසිකාග්‍රේ හිත පිටවන්නේ කොහොමද කියලා අහන එකට උත්තරේ තමයි අපි ඉස්සලාම කමටහන් දෙනකොට දීලා තියෙන්නේ. ඒක උත්සාහ කළාද? ඒතර මොකද උනේ? ආන්න ඒ ටික හම්බ වෙනවා. ඒ තොරතුරු මට වෙනවනම් මට කියලා දෙන්න පුළුවන් මෙහෙමයි වෙන්නේ කියලා. නමුත් ඊගා ප්‍රශ්නේ අහනකොටම කියනකොටම තේරෙනවා වයර් මාරු වෙච්ච කෙනෙක් කතා කරන්නේ. මේ අවිජ්ජා පත්‍ය විකරාසේ නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප බලනවා. හුස්මේ හුලුවන් වදිනේකවත් විස්තර වෙන්නේ නැතුව. මම මේව කතා කරනකොට තව දුරටත් තියෙනවා ඉදිරිපත් වෙන එක නැති වෙනවා කියන එකත් මම දන්නවා. මම දන්නේ ඔච්චරයි එනික කියන්න ඕනේ. ඒ නිසා මම කැමති මේකේ පළවෙනි කොටසට විතරක් සාකච්ඡා කරන්න. හැබැයි ඒ සඳහා මට ඕනේ ඊයවසේ දීප උපදේශ ක්‍රියාත්මක කළාද ක්‍රියාත්මක කරපුවා Tamanට මොකද්ද වැටහුනේ කියලා ඒක නම් ඊටාම් වටිනවා. සභාවටත් වටිනවා ධර්ම සාකච්ඡාවත් වටිනවා. ඉතින් ඒක නෑ ඒක වැදගත් නෑ කියලා හිතනවා අපි ඊගා ප්‍රශ්නට යනවා. ඉදිරියට එනවා නම් ඉදිරියපත් වෙන්නේ කියලා මම ඉල්ලා හිටිනවා. ගෞණීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව ආරම්භයේදී වාඩි වී සිටින ඉරියව්වේ සිත පිහිටුවා ගන්න ආකාරය තවදුරටත් පැහැදිලි කර දෙමින් පාද නමස්කාර පූර්වක ඉල්ලා සිටිමි. ඒකටත් මම කියනවා දැනට කරපු ටික කියන්නවට. ඊයේ මේ උපදේශ ලැබුණාට පස්සේ තමයි එක සැරයක් හරි කරාද. ඒ කරපු යටි කියනවනම් මට හරියට තේරෙනවා එතන ඉල්ල කොට ගහගෙන යනවා. මේක නිකන් ආඩි හදන කැඳෑලි වගේ මගෙන් ඉල්ලන මිසක මට මොකක්වත්ම දෙන්නේ නැහැ. හරිම අසාධාරණයි ඒක. මම මයික් එක දෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස ප්‍රශ්න ලිව්වේ මමයි මම වාඩි වෙලා හිටියා හැබැයි හුස්ම මුකුත් දැනුනේ නැහැ මට හිත පිහිටවනවා කියන එක මං හිතුවා ඉතින් මට ඒක තේරෙන්නේ නැහැ කියලා පිටිපස්සට කතා කරන ඇහෙනවද ඈ හරි හරි එතකොට වාඩි වෙලා ඉන්න වෙලාවේදී තමන් වාඩි වෙලා ඉන්න බව දන්නවද එහෙමයි එතකොට ඒක හිතගෙන නෙවෙයි ඇවිදිනව නෙවෙයි නිදාගන්න නෙවෙයි මම වාඩි වෙලාමයි ඉන්නේ කියලා කොහොමද දන්නේ? පිටිපස්ස ගෑවෙනවා දැනෙනවා. හරි ඒ කියන්නේ පොළවේ ස්පර්ශ වෙනවා දැනෙනවා. ඒකට ඒ විදිහට පොළවේ ස්පර්ශ වෙනවා දැනකන ඒ දැනුව මත කොච්චර වෙලා <clears throat> කරදරයක් නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා කියලා හිතනවා. විනාඩි මම ඉඳගෙන ඉන්න බව දැනගෙන විනාඩි 10ක් 12ක් සුපර් ආනපනගෙන හිතන්න බෑපා. ආනබන ඕගොල්ලෝ දෙවෙනි පියවරනේ අල්ලන්න හදන්නේ මං කිව්වේ වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව දැනගන්න කියලා ඉතින් ඒක දැනලා තියෙනවා ඒ නිසා අනිත් දවසේ බලන්න මම මේ වාඩි වෙලා මේ නලියවල් ප්‍රශ්නයක් නැහැ දඟලකට ඈ හිතවිලික් වෙනවා ස්වාමීන් වහන්සේ ඒත් කමන්නේ ඒකෝ දන මම වාඩි වෙලා ඉනකොට හිතවිලි එනවා හිතවිලි ඇවිල්ලා බලච්චාවේ මම කියලා ගත්තේ වණවිනේ නමුත් වාඩි වෙන එක මම කරේ මම එතන මේ පොළවේ වදින හැටි දන්නවා ආන්නේ ස්පර්ශය කොච්චරලා ඉන්න පුළුවන්ද බලන්න ඊට පස්සේ තව එහා හොයන්න යන්නේ මේක පట్టල වුණාට පස්සේ තමයි. ඉතින් පළවෙනිම දේ තමයි මම හිටගෙන නෙවෙයි මම දුවමින් නෙවෙයි මම නිදාගෙන මම ඉඳගෙන කොහොමද දන්නේ? ආයෙත් එයා කියනවා මෙන්න මේකෙන් දන්නේ. ඒක හිතලුවක්ද හීනයක්ද මායාවක්ද නැත්නම් ප්‍රත්‍යක්ෂයද? ආයිති ඒක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් නේ. විවිධ ක්‍රමවලින් ඒ ප්‍රත්‍යක්ෂේ වටිනවා ඔක්කොටම වැඩි. ඊට පස්සේ තමයි ඒකේ පදන් වෙච්ච හිතට තමයි ඊට යහා යන දේවල් ඇත්තටම මේකේ හිත පවත්වන්න බැරි නම් තමයි ආනපනේ අල්ලන්න ඕනේ. ආනපනේ අවශ්‍ය කරලා තියෙන්නේ මේ ඉඳගෙන ඉන්න බව දැනගන්න බෑ. ඒක ඒක ඒකාකාරී ඉඳගෙන ඉන්න එක. ආනපනේ රිද්මයක් තියෙනවනේ. අපේ හිත වැඩ කරලා තියෙන රිද්මෙට. ඒ නිසායි අර ඒකාකාරීව දැනෙන මම වෙමි, මම ඉඳගෙන, මම ඉඳිනවා, මම ඉන්නවා කියන අත්දැකීම බොරු නෙවෙයි ප්‍රසිද්ධයි. නමුත් ඒකාකාරී. ඒකේ විනාඩි 10ක් ඉන්න බෑ ඇත්තටම. මොකද එතකොට හිත භාවනා කරනවා කියලා හිතෙන්නේ නැහැ. භාවනා කරන කෙනෙක් සිද්ධි බහුල භාවයක් ඉල්ලන්නේ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ අnder බබාට සූප්පුව කටට දෙනවා වගේ අර රිද්මයානුකූල දෙයක් පෙන්වන්නේ. රිද්මයානුකූලෙ පෙන්වන්නේ නැති වුණත් මම ඉන්න බව දන්නවනම් අපේ වැඩේ වෙලා ඉවරයි. ඉදානින් දවසේ වාඩි වෙන්න වාඩි වෙලා ඉන්න බව දැනගන්න මම වාඩි වෙන්නේ. ආනපානයකට අමතර දෙයක් ඒක නොලැබුණයි කියලා කිසි පාඩුවක් නැහැ. හැබැයි ඒ විදිහ ආකල්පෙන් වාඩි වෙච්චාම අර පොළව හැපෙනකොට දැනෙනා වගේ නාස්පුඩුව හුස්ම රැල්ලෙන් පිරිමැදෙන හැටි තේරෙන්න ඉඩ තියෙනවා නෑ කියලා වරි කරන්න එපා නෑ කියලා හිතමනාප ගන්න එපා මේ වෙලාවේ මම ඉන්න බව දන්නවද කියලා ඒක ඊට වැඩිය උසස් ඒකට ඊට වැඩිය පුළුල් ඊට වැඩිය ඍජුයි ඊට වැඩිය ප්‍රත්‍යක්ෂයි ඒකම අරගෙන යන්න. ඒකට හිතගෙන සක්මන් කරන වෙලාවේදී බලන්න මම හිතගෙන ඉන්නවද ඇවිදින බව දන්නවද කියලා. දන්නවනේ එච්චරයි. මම ඉඳගෙන නෙවෙයි. ඒතකොට ඉඳගෙන ඉන්න එකයි හිටගෙන ඉන්න එකයි ගැළපීමක් තියෙනවනේ. ඒ විදිහින් බව දාන්න. ඒක හොඳට වර්ණගලා. ඒ අද්දගීම හොඳට හිතට අද්දාගත්තට පස්සේ ඒක ඇතුලේ විස්තර පේන්න පටන් ගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට සිතුවිලි ඒ අතර එන එක කරන්න දෙන්නේ නැහැ නේ. අපි පාරට බැස්තයි කියලා පාර යන මිනිස්සු අතර වෙන්නේ නැහැ නේ. උන අපි රජපෞලෙන් නම් එනකොටම බෙල් ගහලා ස්කෝඩ් එකක් දීලා අයින් ගාලා රජුර වෙනවා. අපි නිකම්ම නිකන් සිරිපිරිස්ලානේ. අපි අඬ මිනිස්සු නැති මිනිස්සු නැහැ කියලා අපි නෑ ඉන්නවා. පොළ මිනිස්සු නැති පාර තරම් ඉක්මනට යන්න බෑ. ඉතින් ඒකටත් ගියාමයි මාත් යනවා කියලා වන්නවා. ඒ හිතවිලි ඇස්සේ මම හැප්පෙන තැන දැයිසෙනවා. ඉඳගෙන ඉන්න බව දන්නවා. ආන්නේ විදිහට මේ අපේ අරමුණ අපිට ඕන කරන අරමුණ අනිත් දේවල් ඇස්සේ දියටින් ගින්දර ගෙනියන්න වගේ පුළුවන් නම් උග්‍ර සතියක් තියෙන්න ඒ සතිය බොහොම සෙල්ලක්කාරයි. ඒ සතිය තමයි අපට ඕන. તો මොනවාක්වත් නැති වෙලාවේ අනේක නෙවෙයි ප්‍රශ්නකම තියෙන්නේ. ඒ කවුරු කවුරුත් පාරේ එහෙම යනවා. නම් මාත් ගමන යනවා. එතකොට මේ යන මිනිස්සුන්ගෙන් අහන්න යන්න එපා තමසල කොහෙද යන්නේ ওই මම යන පාරේ කියලා. දැන් නෑ නේ මේ මිනිස්සු කොහෙද යන මිනිස්සු. ඉස්සරහට ආවත් අහන්න එපා. මේ මිනිස්සු වෙන කොහෙද යන්නේ. එහෙම බෑ මම ඉන්න තැන යන්න දෙන්න බෑ දම්සලාට මේ පාරේ කියන්න පුළුවන් ඔන්න ගමේ ආරච්චල නම් ගංශබා පාර නම් ආරච්චලනේ ගංශබා පාර අපි ආරච්චලක් නෙවෙයි අපි ඉන්නේ ප්‍රසිද්ධ වීදියේක හිතවිලිත් තියෙයි වේදනාත් තියෙයි සද්දත් තියෙයි පුළු පුළුවන් වෙලාව ගමන කරගන්න එකයි තියෙන්නේ එර්සාමින් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාස තුළ බොහෝ වේලා සිත පවත්වා ගත හැකිය. ඉන්පසු කුමක් කළ යුතුද පහදා දෙන්න. ඔය ආස්වාද ප්‍රසාර පවත්තන වෙලාවේදී දැනෙන දේ වැටෙන දේ මට කිව්වොත් ඉදිරිපත් කරන්න කැමති නැහැ. ඒක සභාවට ලොකු උත්තරයක් වෙනවා. ඊට පස්සේ පුළුවන් ඒ අනුව ඊගා බෙහෙත් පන්ති කසාය තුඬු ලියන්න මට. ස්වාමීන් වහන්ස ගත් ස්වාමීන් වහන්ස ආස්වාස ප්‍රාස්වාස තුල හිත බොහෝ වෙලා පවතින වෙලාවට නහය බොහෝ බරගතියක් දැනෙනවා. ඒ වගේම මස් පිඩු නටන ස්වභාවයක් තියෙනවා. ඒ අරමුණ තුළම හිත පවතිනවා හිත එහෙම මුල් අවස්ථාවල එහෙම ගියත් පසුව ඒ අරමුණ තුලම හිත පවත්වාගෙන ඉන්න පුළුවන්. එතකොට මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් නෙවෙයි මේ ප්‍රස්වාසයක් මේක ආස්වාසයක් නෙවෙයි කියලා දෙක වෙන් වෙලා පේනවා. දෙක වෙන් වෙලා පේනවා. මොකද්ද දෙකේ වෙනස මොකද්ද? වෙනස මුල එකන ආරම්භයත් ආස්වාසේ ආරම්භය ඊළඟ ආස්වාසේ අවසානය ප්‍රාස්වාසය ආරම්භය අවසානයේ කියන ටික පැහැදිලි වෙනවා. මගේ ප්‍රශ්න තියෙන්නේ ආස්වාසයේ ආරම්භයයි ප්‍රස්වාසයේ ආරම්භයේ වෙනස මොකද්ද? ආස්වාසයේ මැදයි ප්‍රස්වාසයේ මැදයි අතර වෙනස මොකද්ද? ආස්වාසයේ අගයි ප්‍රස්වාසයේ අගයි අතර වෙනසක් තියෙනවද? වෙනස මොකක්ද? ගැඹුරු බවක් එනවා ආරම්භයේදී තාම කියන්න හදන එකක මං අහන්නේ ආස්වාද ප්‍රසද්ද දෙක අතර වෙනස. වෙනස මට එහෙම පැහැදිලි වෙන්නේ නැහැ. ඒක අහන්න තමයි. ඥානාපානෙ කියලා බලන්නේ වෙන කොහරි බලන්නේවත් දන්නේ නැහැ. ආනාපානේ නම් ආස්වාසිය මේක ප්‍රස්වාසිය නෙවෙයි. මේ ප්‍රස්වාසිය ආස්වාසිය නෙවෙයි කියලා පැහැදිලිකමක් තියනවාද කියලා. නැත්තම් ඈතින් බලන්න. මේක නිසා හොඳට බිල බලන්න ආස්වාද ප්‍රස්වාද දෙකේ ඉන්නවා. මේ දෙක අතර වෙනසක් තියෙනවද? එහෙම නැත්නම් බලාන ඉඳ ඉඳ ඉඳ මේ බලාන ඉන දේ තමයි ලං වෙනවද? ඈත් වෙනවද? ප්‍රිය වෙනවද? අප්‍රිය වෙනවද? ගොරෝසු වෙනවද? සියුම් වෙනවද ආදි වශයෙන් ඒ දකින අත්දැකීම බොහෝ වෙලා ඉන්න කෙනාට විතරයි බලන්න පුළුවන් ඒක. අරමුණට මුලිච්ච වෙන්නෙත් නැත්නම් බඩහලා ඉඳත් බැන්නම් මේ තොරතුරු ගන්න බෑ. එසා ඊගාව පියවර තමයි වැඩි වේලාවක් අරමුණ ඇසුරු කරනකොට ඉස්සල්ලාම බලන්න ආශ්වාස ප්‍රශ්වාස දෙකේ අතර වෙනස. ඊට පස්සේ බලන්න පටන් ගන්නකොට ආශ්වාසය ඉවර වෙනකොට ආශ්වාසය විනාඩි 5ක් ගියාට පස්සේ තියෙන ආශ්වාසයේ වෙනස. ආන්නේ වෙනස දැක් ගන්න පුළුවන් නම් ඉදිරි ගමන පෑදෙනවා. ටික වෙලාවක සියුම් වෙලා ආස්වාද ප්‍රසාර බොහොම සියුම් ඒ කියන්නේ ගොරෝසුර තිබිච්ච ආස්වාද ප්‍රසාර සියුම් වේගන යනවා වේගන යනවා නොදෙනී යනවා එහෙමනම් උත්තරේ මේ විදිහට සියුම් වෙයින් යන තාක්කල් භාවනාව ඉදිරියට යන්න ඕන. ඉසිවෙන්න පටන් ගන්නනේ දැන්. ඒක හේමම යන්න අරින්න කියන්නේ ආනාපානේ තියෙනකන්. සිම්ම හෝ ගොරසුර තියෙනකන් ගිනි කනාවටක් ගිනි කනාවට ගත්ත සතෙක් දඩයක් කාර්යය කෙලවන්නේ කොහොමද? අන්ධකාරය ගිහලා ටෝච් එළියට සතා වුණාට පස්සේ එයා වෙඩි තියන්න ඉස්සලා පුළුවන් තරම් ලඟ වෙනව අරමුණට. මොකද ඒ වෙඩි වෙඩිකාරය කියන්න පුළුවන්ලු ලඟ වෙලා බැලුවොත් මේ ගෑනු සතේද පිරිමි සතේද බඩදරුවම්ම කෙනෙක්ද නැද්ද කියලා. ඒසව් ඈත තිබ්බ වලියට තියන්න යන්නේ විදි තියන්නේ තියන්න බෑ ඈතයි එල්ලේ ඈතයි යා කරන්න තියෙන මේ කොළ පාග ගන්න නැතුව කෝටු කඩා ගන්න නැතුව හිමීට ඔළුව හොල්ලන්නෙත් නැතුව ගිනි කඩා ගිනි කඩා වැටිච්ච සතාට කිට්ටු කරනවා. ඒක අර එල්ලේ කඩා ගන්න නැතුව. ඒකල බලලා තමයි වෙඩි තියන්නේ. ඔය ඉස්සර වෙඩික්කාරෝ. දැන් යුන්නේ ඔක්කොන්නම් කිසිම සීමාවක් නැහැ. ගෑනු සතක් තියෙනවා, පිරිමි සතක් තියෙනවා, දීකට එනේ කාටක් තියෙනවා, දීකට යන්නේ කාටක් තියෙනවා, බඩදරුවේ කාටක් තියෙනවා. අර විදියටයි භාවනා උගන්වන්නේ ගිනි කන වට ගත්තට පස්සේ සතාට ලං වෙන්න ඕන. අර ලං වෙනකොට කරකොල පා ගන්න එපා. කෝටු කඩන්න එපා. එතකොට සතා ගැසිලා දුවනවා. ඒ ලං වෙලා හොඳට බලා ගන්න ඕනේ. තවත් සියුම් වෙනවා නම් ඒ සියුම් භාවයේ තමයි අපි ආනපනෙමයි සියුම් භාවයේදී ගියේ යනවා ආනපනෙ තියෙන කම්ම භාවනාව යනවා. ඒ කියන්නේ එන්නේ එන්නේ මදේට යන්නේ. ගොබේට යන්නේ. ඇතුළට බහින්නේ. ඒ වගේම Tamanne එතකොට තේරෙනවා. සිද්ධියේ එන්න එන්න පාලනය යටතට එනවා. ඒ වගේම සතා නතු වෙන ගතිය වැඩි ආලෝකේ ලඟ වෙන්න ලඟ වෙන්න සතා ගිනි කණා වැටෙන ගතිය වැඩි. සතා නතු වෙන ගතිය වැඩි. ඈතින් ඉඳන් ගන්නකොට පනින්න හදනවා. ආන්නේම කොටු කරගත්ත සතාට පුළුවන් තරම් ලඟ වීම තමයි කෙරෙන්නේ. ඒකට දෙන උපමාවක් තමයි උපමානයක් තමයි කියන්නේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කළ බලන්න. ආස්වාසයෙන් ආස්වාසයට මොකද වෙන්නේ කියලා බලන්න ආදි වශයෙන් ওই දැනන විස්තර තවත් කළුපිරි මැද මැද බලන එකයි තියෙන්නේ. හොඳයි යන විදිහ හොඳයි. ඔය මයික් එකේ ඉන්නේ මෙතන ඉවහන්. දැන් මේ ආස්වාස ප්‍රාස්වාස දැන් දැනෙන්නේ නැති වගේ ගතියක් තියෙනවනම් මොකක් වෙලා මේ ආනාපාන සතියේ ඉඳලා මොනවද කොහොමද උපදේශ දෙන්නේ? ඔය කියන්නේ දැනිලා තිබිලා නොදැනී ගියා. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ කිසි දෙයක් දැන් යම් කිසියක් ඒ හුස්ම වැටෙනවා කියලා බැලුවොත් තේරෙනවා නැත්නම් පේන්නේ නැති ගතියක්. කොහොම හරි ඉස්සලා දැනිලා නොදැනී යනවා. ඒකෝර තමයි දන්නවනේ මේ දැනිච්ච හුස්ම දිගේ සතිය දිගටම තිබ්බා හුස්ම නැති උනායි කියන එක. ඒක පිරිසුදු කරගන්න දැනෙන්නේ නැති යනකේ පටන් ගත්තා නම් සතිය නැහැ. දැන් මෙතන තියලා තියෙන හොඳට තිබිච්ච හුස්මක් තිබුණා. ඒක තමයි මේ කියාගෙන ආවේ අපි. ගොරෝසුර තිබුණා. දැන් සියුම් වෙන්න පටන් ගත්තා. දැන් සතිය දිගට තියෙනවා. මොකද හුස්ම රැල්ල එන්න එන්න වෙස්පරනවා. එන්නේ සියුම් වෙනවා. ඒක එක සැරේ වෙන්නේ නැහැ. අන්නේ සම්පූර්ණ විපරිණාමය, අන්නේ සම්පූර්ණ පරිණාමය, අන්නෝ සම්පූර්ණ රූපාන්තරණේ ඒ සියලු වෙනස් වීම බලාගෙන ඉන්නනම් සති ධාරාව කඩා ගන්න නැතුව යන්න ඕන. ගිනි කඩා ගිනි කඩා වට්ටගත්ත සතා පණින්න දෙන්න නැතුව ලඟ වෙන්න ඕන. ලඟ වෙනකොට තමයි තේරෙයි ඉස්සෙල්ලා රූපාරම්මණයක පිහිටපු සතිය ක්‍රමයෙන් රූපාරම්මණයක් නැතුව පවත්වන්න පුළුවන්. අරමුණක් නැතුව සතිය පවත්වන්න පුළුවන්. රූපයකින් පටන් ගත්ත සතිය රූපේ සියුම් වුණාට සතිය කඩා ගන්න යන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඇත්තටම භාවනාව පටන් ගන්නේ. ඒ රූපේ ගෙවම් කරනකම් භාවනාව මේ අකුරු ඉගෙන ගන්නවා රචනයක් ලියන්න ඉගෙන ගන්න මිසක ශාස්ත්‍රීය කාරණාවට බහැලා නැහැ. රූපේ සම්පූර්ණයෙන්ම ගෙවෙන කාමර පස්සේ තමයි වැඩි තොවිල පටන් ගන්න එතන. එතකන් කරන්නේ මේ පිටිය සකස් කරනවා යහන් ටික ඔක්කොම සිද්ධි කර ගන්නවා යන්ත්‍ර පත්‍ර ටික කියාගෙන යක්කු ටික ගෙන්නගෙන වැඩේ තොවිලට ලෑස්ති කරන එක විතරයි. බූල කපන්න පටන් ගන්නෙ අරමුණ ඉවරුනට පස්සේ. ඉතින් ඒක මේ වගේ දවස් දෙක වැඩපිළිවෙලකින් එච්චර දුර යන්න හම්බෙන්නේ අපට. අපිට කරන්න පුළුවන් වෙනවා අරමුණකට හිත දැම්මට පස්සේ අරමුණේ විපරිණාමයක් පේනවා. ගොරෝසු වෙලා සියුම් වෙනවා, අප්‍රිය වෙලා ප්‍රිය වෙනවා, දුරේ ඉඳලා ලං වෙනවා, ඇතුළේ ඉඳලා පිට යනවා. ඔය වගේ වෙනස්කම් වගේක් තියෙනවා. අන්න ඒ වෙනස තමයි අපිට පාර හදලා දෙන්නේ කොහොමද යන්නේ කියලා. පුළුවන් තරම් සියුම් වෙලා සිමුණාට පස්සේ සැකයක් උපදවන්නේ නැතුව සතිය අඛණ්ඩව තියෙනවා. ඉසල අරමුණේ තිබුණ සතිය අරමුණක් නැහැ. රූපයක් නැහැ. නිමිත්තක් නැහැ. ලකුණක් නැහැ. යන්න පුළුවන්. අන්න එතනින් එහාට දින ටික මිනිස්සෙන්ට අත ගාපු නැති කොටසකට යන්නේ. මිනිස්ස හිත අත ගාපු නැති තැනකට. යටි හිතට රිංගන්න හදන්නේ හිත. උඩු හිතේ නටපු හිත යටි හිතට යන්න හදන. ඒ කියන්නේ අරමුණේ තියෙන තාක්කල් මේ සාමාන්‍ය උඩු හිත තමයි. දැන් ටිකක් කීකරුයි දැන් ටිකක් සද්ධාව තියෙනවා වීර්යය තියෙනවා. මත අරමුණ සම්පූර්ණයෙන් ගෙවම් කළා සතිය කඩා ගන්න තු හිටියොත් අපේ හිත යනවා ගැඹුරු ආධ්‍යාත්මිකට. දිගටම භාවනාව මේ විදිහට කරගෙන යන්න පුළුවන් නේද? ආනාපානසති ඒ විදිහට කරගෙන යන්න පුළුවන්. ඔව් එතකොට මේකට ආනාපාන කියන්න බෑනේ දැන්. දිගටම කරගෙන යනවා කියන්නේ නැත්නම් ආයෙ එන්න වෙන්නේ හිටපු තැනටනේ. ඉතින් ඒ නිසා පැහැදිලිවම තියෙන තවන්ට ආධ්‍යාත්මයක් නම් අවශ්‍ය කරන්නේ. තවන්ට ඇත්තටම ඇති හැටිය දකින්න ඕන කරන්නේ අර නොදන්න ශේෂ්ත්‍රීන්නේ කඩාවදින්න වෙන්නේ. ඒක කාටවත් කරන්න බෑ. අපි ඔක්කොම දන්නේ අකාට කැමති. අපි කැමති නෑ භාවනාවෙන් කොච්චර ඉදිරියට ගෙනියන්න ගියත් ආපහු ගෙදර යන එක තමයි අපි කරන්නේ. ඉතින් අපි කරන්න හදන්නේ පුළුවන් තරම් ධෛර්යය දීලා පුළුවන් තරම් හිත කියනවා නොදන්න ශේෂ්ත්‍රයට යනකොට මෙන්න මේ මල දාහනේ අතහැරලා ඵලයන්. යන්නේ අම්මා මුත්තා කිව්වා. ආය හුස්මක් අරගෙන ආය අතකසා දාලා ආය වෙන ගුරුරෙක් එක්ක හරි භාවනා කරනවා ඒක හරියන්නේ ආහනපානේ හරියන්නේ ඒක හරියන්නේ වෙන වෙන භාවනාවක් දෙන්න මට කියලා වෙන භාවනාවකට හරියනවා මොකද අර දන්න ශේෂ්ත්‍රයේ ඉඳ තියෙන ආසාව. එහෙ මේ කාට කවදාකවත් භාවනාවක් නැහැ. මේක කරන්න දන්නේ මේ සේරම ගෙවම් කරලා එහා පැත්තට තල්ලු කරනවා. නොදන්නම ශේස්ත්‍රයකට මේ පව් කරපේ කාට බඩ දානවා. සීල නැති කාට එහාට යන්න බෑ. මානසික අසහන තියෙන කෙනාට යන්න බෑ. ලෙඩක් තියෙන කෙනාට යන්න බෑ. ওই සියල්ලෙන්ම ආඩිය කෙනාටත් ධෛර්යය තියෙනවා නම් පෞරුෂත්වයේ තියෙනවා නම් විතරක් යන්න පුළුවන්. ඉතින් මේක තමයි මාත් අහන්නේ. මම ඒකට තමයි මම මේ අහන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මගෙන් අහන්න නෙවෙයි මම මෙතන ඉඳගත්තේ. මම ඕගොල්ලෝ ගැඹුරු මුහුණට තල්ලු කරලා දම්බි ගන්න හැටි බලන්නයි මාත් බලන්නේ. කතා කරන්න ඔට්ටු නැහැ මයික් එක නැතුව. ස්වාමින්වහන්සේ ඒ වෙලාවට නැවත තව ටිකකින් හුස්ම දැනෙන්න පටන් ගන්නවනේ. බැලෙන්න පටන් ගත්තට මම බලන්නේ ඒ තමයි අපිට තියෙන ආත්මෙට තියෙන ආශාව, ජීවිතෙට තියෙන ආශාව. ඉතින් ඒක කමන්නේ බැලුනට මට පෞසිද්ධ වෙන්නේ නැහැ. වහන්සේ එහෙම දැන් හුස්ම නොදැනී ගිහිල්ලා ඊට පස්සේ ආයෙ ටික වෙලාවකින් ගිහිල්ලා මේ හුස්ම දැනෙන්න පටන් අරගෙන එතකොට අර ටිකක් හුස්ම මම ඉන්නවද මේ හුස්ම වැටෙනවද කියලා බයක් දැනෙනවනේ ওই වෙලාවේදී. ඊට පස්සේ ටික වෙලාවකින් නැමත හුස්ම වැටෙන බව දැනෙනවනේ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ආපහු අර ආලෝක වගේ දම් පාට ආලෝක වගේ ගුලි වගේ මතුවෙලා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ නැවතර රන්වන් පාට ආලෝකයට වැඩි ගිහිල්ලා නැවත බොහොම සුන්දර වගේ ස්ථානයකට හිත වැටෙනවනේ. ඔය තත්ත්වෙන් නවතින්න නැතුව දිගට ගියහම. එතකොට ගිහිල්ලා බලන්න දෙමෙන් සැරේ මතුවෙන ආනාපානෙ ඉස්සලා පටන් ගත්ත තරම් ගොරෝසුද? නෑ ස්වාමීන් වහන්සේ. ඒක. ඊට පස්සේ ඒ කුසියුම් ආනාපාන බැලුවොත් ඉස්සල තරම් වෙලා යනවද සියුම් වෙන්න? නෑ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ගිල සියුම් වෙලා ආයසරයක් පත් වෙනවා. ඊට පස්සේ ඊටත් වැඩිය සියුම්. ඉරතදී ඉක්මනට තැම්පත් වෙනවා. ඒ වගේ චක්‍ර වගයක් අර කරනවා එන්න එන්න පුංචි වෙන. ඒකට අර පළවෙනිතරේ සංසිද්ධිය වගේ නෙමෙයි චක්‍ර කරකිලා කරකිලා 10ක් 15ක් එක පරිණක ගියාට පස්සේ අන්තිමට තේරෙනවා ඇවිස්සෙන්නේ පොඩ්ඩයි, තැම්පත් වෙන්නේ පොඩ්ඩයි. ඒක ඇතුළේ නිකන් සිටිජේ තියෙන එක වගේ රැල්ල නෙවෙයි. එතෙන් ගියාට පස්සේ පේනවා දැන් පිරිච්ච ගතියක් තියෙනවා. භාවනාවේ ඊට පස්සේ මොකෙන් හරි වැටෙනවා වගේ ගිහිල්ලා මට දැනෙන්නේ මම ආපහු මේ වතුර එකකින් නැවත උඩට පාවෙනවා වගේ දැනෙනවා. ඒ ඇත්තටම අර ඒ චක්‍ර සියුම් වෙන වෙලාවේ හොඳට ඕම චක්‍ර සියුම් වෙනකන් සිද්ධි කරගත්තොත් ඒ හැප්පෙන කංචල වෙන ගතිය, හීනෙන් අවදි වෙන වගේ ගතිය, අකුණු ගැහුවා වගේ ගතිය පහු කරනවා. ඒව ඉන්නේ ජීවිත ආසාව තියෙනවද කියලා බලන්න. කාය ආසාව තියෙනවද කියලා බලන්න. ඉතින් ඒ වෙලාවේ තමයි ජීවිත ආසාව කාය ආසාව ඉස්තිරින් තියාගෙන නෑ මට ධර්මෝ විනානත්ති පිතාච මාතා කියලා ධර්මයේ පමණයි මට අම්මේ තාත්තෙක් නෑ කියලා යනවනම් ඒ හැලෙහෙලි පිළිදකේදී තමන්ට තියෙන බය අඩු වෙන්න පටන් ගන්නවා. මේ මරණ මරණ තියෙන කායට ජීවිතේට තියෙන ආසාවනේ. ඒක පාවා දෙන්න නිකන් නෙවෙයි. ඒක නර බිල්ලක්ම ඉල්ලනවා. සව් බිල්ලකට රූපෙට රූපෙට හරියන්නේ නෑ. මරණෝ පෙති ගහන කපනවා ඊට පස්සේ කියනවා උඹ තම්බන කන්නේ තම්බන කපන බැදගෙන කන්නේ බැදගෙන කපන දුන්නට පස්සේ ඔය නැලවිලි පැද්දිලි මොකුත් වෙන්නේ නැහැ ආයෙසරේ භාවනා කැඩිච්ච දවසේ ආයෙ ටිකක් පද්දනවා ආයෙ ටිකක් හලාපනවා ඒ තේරෙන පටන් අර ගන්නවා මේ ජීවිතේ දෙන්න කැමති නැත්නම් ඒ තාකල් අපිට කෙනෙහිලිකම් කරනවා දෙතුන් සැරයක් මේක දුන්නාට පස්සේ මරණය කියන්නේ ඌට වැඩි දෙයක් නැහැ මරණේ ටික ටික දැන් පෙති ගහ ගහ මරන එක සැරේ බෙල්ල කපලා මරනව නෙවෙයි. මාපටන් ඉල්ලලා කප කප ගේනවා. අඟලේ අඟලේ පෙති ගහගෙන එනවා. ඉතින් ගහගෙන ගහගෙන ඉනෝ ඉතින් කොයි පෙත්ත ගැහුවත් එකයි අන්තිමට යනකොට. ඒක තමයි දුක්ඛ සත්‍ය තේරුම් ගන්නවා කියන්නේ. විවිධාකාරයෙන් අපි අනතුරු දන්නේ තත්ත්වවලට, නොදන්න තත්ත්වවලට, සැකසිත තත්ත්වවලට, බයසිත තත්ත්වවලට පෙන්න පෙන්න. ඔබ ඔබා ගන්නවා. රත්තරන් බඩුවක් වතුර දානවා වගේ ගින්දරට දානවා වතුර දානවා. ගින්දර දානවා වතුර දානවා. ඉතින් කරන්න කරන්න කරන්න අර පිට කට්ටේ තියෙන කොච්චල් ටික කුණු කහට ටික ගෙවි ගෙවි ගෙවි ගෙවි යන්න පටන් ගන්නවා. දැනෙන්නේ නැතුව ගෙවෙන්නේ. බ්‍රෂ් එකට ගෙවෙන්නේ පිච්චෙන අලු ටිකක් යනවා. ආයනච ඇතුලේ රත්තරන් කැටේමට මුකුත් වෙන්නේ කුණු විතරක් පිච්චෙනවා. රත්තරන් දිලිසෙනවා. තේරෙනවද? නේති විචාව. බොරු. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ සමබරතාවය විස්තර කරන්නේ නම් මැනවි. පාදවල කෙරෙන දේ මෙනෙහි කරන විට සමහර විට අසමබර වී යන්තම් වැටෙන්න යාමට සිදුවන අවස්ථා ඇති වේ. මේ සිදුවන්නේ සියුම්ම ක්‍රියාකාරීත්වය බලන විට. එනම් වේගයෙන් යන විට නොවේ. මට සක්මන් භාවනාව ඉතා මම සක්මන් භාවනාවට ඉතා ප්‍රිය කරමි. ඔබට නිවන් සුව පතමි. ඉගෙන ඇත්තටම ඇවිදින්න පටන් අරගත්තොත් 100න් ඒකෙදි එක පායක ඉඳලා අනෙක් පායට බර මාරු වෙන එක හිතන්න. මගේ බර සාමාන්‍ය කිලෝ 70ක්. මේ තනි කකුලක තිබිලා කිලෝ 70ක් මෙහෙට මාරු කරනවා කියලා හිතන්න. ඉතින් අපිට මේ දුවනකොට හරිය මේ අපිට මොනවත් තේරෙන්නේ නැහැ කොහොමද මේක මේ මේ බර කිලෝ 70 යන්නේ කියලා. නමුත් එක පායක් උසල අනෙක් පායට මාරු කරනකොට එතන වෙන තඩ මාරුව මෙතන ඇට ඇට සැකිල්ල බලන්න ඇට අටක් උඩ තමයි මේ විලුම මේ වල්ලු කර හිටලා තියෙන්නේ. මේකේ මේ එකකට අරගෙන ඒ බර අනිත් එකට දෙනකොට ඕක වෙන වැඩ පිළිවෙලට දන්නවනම් මේ ශරීරයේ විතර වටින යන්ත්‍රයක් මුළු ලෝකෙම නැහැ. ඉතින් මේ හදිසියේ දුවනකොට තද වෙලා මොනවත් දන්නේ නැහැ. එතකොට මේක මම යනවායි කියලා කිව්වට සක්මන් කරලා බලන්න සක්මන් කරනකොට තේරෙනවා මේ සමබර භාවයේ තව ලෝකෙ කිසිම යන්ත්‍රයකට තාම ගන්න බැරි වුණා. දෙපසට කියලා කියන්නේ පොඩි දෙයකට නෙමෙයි. පරිණාමය හුඟා කෙලවරි තමයි හතර කකුලෙන් ගියා අපි ඉස්සුවේ. ඉස්සුවාට පස්සේ මේ කකුල් දෙකක මේ සෙල්ලම කරනකොට ඔළුව පුළුවන් තරම් උඩට යවලා මනස ඉහළටම යවලා මේක වෙන්න ඇරලා කටයුතු කරලා තියෙනවා. අපි මේව ගණන් ගණන් ගන්නෑ. සක්මන් කරලා හොඳට බැලුවොත් පේන්න පටන් අර ගන්නවා මේකේ තියෙන දේවල් බලන්න මුළු ජීවිතයක්මදි. එතකොට ඇත්තට සම්බර භාවයක් නැති වෙන වගේ තේිනවා. ඒ නිසා කියනවා පඬිතියට ඒ දන්නේ යන්න බෑ. එළුවට බල්ලට යන්න පුළුවන්. දුවට සක්මන් කරන්න ගත්තාම විසි වෙන්න පටන් ගන්නවා. ඩෝප් වෙලා වගේ. ඔය ගී ඇතුලේ සක්මනේ දෙපැත්තෙන් අඩි අතරමාරෙන් පිටි දෙකන තියෙන. ආඩ ගිහලා ඩොක් ගාලා පිටිය වදිනවා. මුදුවට සමබර වේගන එනකොට පැටෙනවා. ඒ වගේ හරියට වයලින් එක හොඳටම සුසර වෙනකොට ඒක අත තිබ්බ ගමන් සම්පූර්ණ ස්වර පද්ධතිය එළියට එනවනේ. ඇදලා නැති වෙලාවට වයලින් එක ගහපුවා නිකන් බුබ්බු සද්දයක් එන්නේ. මේක හොඳට ලයින් වෙන්න ඕනේ. ඒ ලයින් වෙලා බලනකොට තියෙන තියෙන හැම පියවරකම නිවන තියෙනවා. මුළු සද්ධර්මයේම තියෙනවා. මුළු හේතුඵල ධර්ම ඔක්කොම තියෙනවා. චතුරාර්ය සත්‍යෙම තියෙනවා. ඉතින් අපි හිතන්නේ මේ සක්මනක තියෙනවායි කියලා මෙච්චර මේ ධර්ම කොටාසියක්. අපි හිතන තියෙන්නේ ඒක තියෙන්නේ දඹදිව බුද්ධ ගයාවෙ වෙන්න ඇති ඇත්තේ පෙත්තක් වගේ එකක් ඇති. ඒකට ගියාම ඒක ගිල්ලාම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙයි කියලා නේ. අපි දැන් හිතන්නේ ඉන්නේ. නෑ මේ පයක් තියලා පයක් ගන්නකොට ඔක්කොම තියෙනවා. ඒසයකට කිට්ටු වෙනකොට සහලවනවා. ඒක කිට්ටු වෙනකොට වක්කාර වෙනවා. ඒක කිට්ටු වෙනකොට හිඳාඩි දානවා. මොනම සත්‍යයට උනත්. ඉතින් අපිට ඒකට කාය ආසාව ජීවිත ආසාව තියෙනවා පස්සට එනවා. දන්නවනම් මේ එන්න හදන්නේ හොඳට මෙල්ල වෙලා හොඳටම සතිමත් වෙලා උරුට්ටු වෙලා එහෙම නැත්නම් ආපాతගත වෙලා ඉන්න කියලා එන්න එතනදී ඉදිරියට යන ගතියට තමයි සොල්දාදුවයි කියන්නේ. සෙල්ලක්කාරයි කියන්නේ. යෝගාවචරයයි කියලා කියන්නේ. යෝනිසමනසිකාරය කියන්නේ. අපිට කොන්දක් නැහැ අපිට පණ නැහැ. ධර්මයේ එනකොට අපි පස්සට දුවන. හැබැයි ධර්මය ඊටාම සුළු වේලාවකින් මූ ඉන්සරාට ගන්න පුළුවන්. මන්ට ඒක දරා ගන්න අපි ලෑස්ති නැහැ. මේ කයට තියෙන ආසාව මේ ජීවිතේ තියෙන ආසාව නිසා නිසා අපි මෙහෙට ගෙනාට පස්සේ බුදුන් වන්දනා කරවලා අටසිල් දීලා ඔක්කොම කරලා කියනවා මේක ආවොත් දැන් ඔබ අලුත් මනසකින් ඉන්නේ අලුත් හිත අලුත් කරන තියෙන්නේ ඕක දිගේ යන්න ඉස්සරහට මේ වගේ දණක මැරලා ගියත් ප්‍රශ්නයක් නැහැ මොකද අපි ෂෝක් එකට ආදානය කරනවා අපි ඔය ගොඩ කුණු වෙන්න ආරෙමේ තියන්නේ අපිට ඉන්න හම්බෙන්නේ නැහැ බය වෙන්න එපා අපි හැබැයි අහනවා කිට්ටුවන්තයම කවුද මන්ත්‍රණේ දනු දෙන්න ඕනේ කියලා. හැබැයි ඊටු ටික කරනවා. බය වෙන්නේවා. කලන්තය හඳුනන්නේ ඕගොල්ලෝ ඇට ඇට සීසී කඩ වෙලා ගියත් අපි 76 වෙනි රිට්‍රීට් එකට කියනවා පළවෙනි වතාවට අපේ යෝගාවචරයේ මේ දිම පණ ගියේය කියලා අපි 76 වෙනක පටන් ගන්නවා. මේ තරම් බයයි. මෙන්න මේ බයයට තමයි කෙලස් කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒ බයේ මල්ලි තමයි සැකේ. ඉතින් අපිට එන්නේ සැකේ. හැබැයි සැකේ එන්නේ ඥානයේ විදිහට පෙනී හිටලා. ඒ මොනකටත් නෙමෙයි මේ මේ කය නැති වෙයි, මේ ජීවිතේ නැති වෙයි කියන දෙයට. අනේ ඒ නිසා තමයි අපි සීලයක පිටලා හිත අලුත් කරලා ගන්න. මේ කියන්නේ හොඳටම භාවනාව උරුට්ට වෙලා තියෙන්නේ මූණට දාලා තියෙන්නේ. අන්න ඒ වෙලාවේදී මේක කඩන්න නැතුව තව තප්පරයක්, තව චිත්තක්ෂණයක් පවත්නවා නම් ඒක ලොකුම ජීවිතයේ තියෙන දානි. ලොකුම කැපකිරීම. ඔය සාංගික දාන දෙන අනම්මනම් නෙවෙයි තියෙන්නේ. මෙන්න මේ වගේ දෙයක් කරනකොට කාය ජීවිත නිර්පේක්ෂව ඉදිරියට යනවනම් දක්ෂයි කියලා කියනවා. ගෞණ්‍ය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී හෝ සාමාන්‍යයෙන් ඇවිදින විට පටවි යන සංඥාවෙන් සංඥාවෙන් භාවිතා කළ හැකිද? එසේ වන්නේ නම් ඒ පොළොව හා යටිපතුලේ ඇති පටවි ධාතු දැයි කරුණාවෙන් පැහැදිලි කර දෙනෙමින් ඉල්ලමි. නෑ මේම කිසිම වෙලාවක ධාතු මනසිකාරත් එක පටලවා ගන්න එපා. වැටෙන දේ බලනවා මිසක් මේ දේ වටහා ගන්න යනවා කියලා ගිය ගමන් ඒකාන්ත බලාපොරොත්තු සුන්වීමක් සිදු වෙනවා. මොකුත් නෑ පට මේ තක්මන් කරනකොට පටියකට දැනෙන දේ කියන්නේ. ආවල් දේ දැනිය යුතුයි. ඒක දිගේ බලන්න ඕන කියලා ගිය ගමන් කදාකවත් අර භාවනා පිවිතුරුකම සරලකම ඍජුකම නැති වෙනවා. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කළ පසු මා පරයන්කෙන් ආනාපාන සතිය වැඩිවීමට සුදුසු මට්ටම සක්මන වැඩිවීමට සුදුසු මට්ටමට සක්මන වැඩි ඇති බව හඳුනා ගන්නා අංගමනවාද අපි ඉස්සෙල්ලා එහෙම බලාපොරොත්තු වෙගෙන පැයක් සක්මන් කරලා ඉල්ල වාඩි වෙන්න. එහෙම හත අටක් කෙරුවට පස්සේ තමයි කොයි පරියන්කේද සක්මනෙන් පස්සේ අපි කොයි පරියන්කේද හොඳ කියලා බලලා තමයි කියන්න පුළුවන් වෙන්නේ ඊට ආසන්න කාරණා මොකද්ද කියලා. ඒ නැතුව පොදුවේ කාරණා නැතුවත් නෙවෙයි. නමුත් මේ භාවනා කරන වෙලාවක් නිසා අපි කරන්න හදන්නේ හතර සැරයක් සක්මන් කරන්න. පැය කරන්න. කරලා ඉල වාඩි වුණාට පස්සේ බලන්න කොයි පරියන්කේද ගොඩක් සාර්ථක වුණේ කියලා ඊට පස්සේ හැරිලා බලලා ගන්න පුළුවන්. මොකද්ද ආසන්න කාරණාව කියලා. ස්වාමින් වහන්සේ එක් දින භාවනා වැඩමුළු වලට සහභාගී වී ඇත. පරයන්ක භාවනාව දහවල් භාගයේ කරන විට හිස රදයක් පටන් ගනී. සවස් වන විට ඊට උග්‍ර වේ. මෙය මට තේරෙන විදිහට හිත දුවන එක නවත්වාගෙන හුස්මටම ගේන්න ප්‍රයත්න දරන වරණ ඇතුළු උත්සාහයෙන් භාවනාව කෙරෙන නිසාද විකාර සිතුවිලි එන්න දෙන උත්සාහය නැති දවස්වල එච්චර වෙන්නේ නැහැ කියලයි මගේ අවබෝධය. මේන් ගැලවෙන්නේ කෙසේද? ඔබට පින් සිදු වේවා. දවස් 10 භාවනා කරන්න හතරවෙනි දවසේ තීන්දුව ගන්න පුළුවන්. කියන්නේ දවස් හතරක්වත් යනවා භාවනාවට ඇඟ හුරු කරගන්න ස්ථානට ඇඟ හුරු කරගන්න කාලසටහනට ඇඟ හුරු කරගන්න ඒ නිසා මුලින් මුලින් කරන්නේ වයිදී ඔක්කොම ප්‍රතිබල නෙවෙයි විකාරත් වෙන්න පුළුවන් ඒක සැරේම අපි භාවනාවට දැම්මට පස්සේ නමුත් එහෙම එහෙම කරලා තමයි තේරෙනවා මේ මට්ටම දරාගෙන ඉන්න පුළුවන් කියලා දවස් 10ක් විතර යන දවසේ හතරවෙනි දවසෙන් පස්සේ තමයි ඔන්න සිද්ධි වෙන එකක් yaadena එකක් කරේ එතකන් අපි කරන්නේ මේ ඇඟ එක පාරටම දාන්න බැරි නිසා ටික ටික පුරුදු කරන එක මේ ඉසේකක් මෙච්චර ගණන් ගන්න තියෙන එකක් නෙවෙයි. පුළුවන්කමක් තියෙනවා නම් අන්න ඒ වගේ දීර්ඝ භාවනාවට සම්බන්ධ වෙන තමන්ටම අත්දැකීම ලබන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ මම ආධුනික භාවනා යෝගියෙක් වෙමි. ආශ්වාස ප්‍රශ්වාස සඳහා මාගේ සිත නැඹුරු වන විට ඊටා ගැඹුරු සහ ඊටමත් ආශ්වාස එක්මන් ආශ්වාසයකට මගේ සිත යොමු වෙයි. ඒ වළක්වා ගැනීමට මම ගත යුතු පියවර මොනවාද? තෙරුවන් සරණයි. ඔය ඒ කියන්නේ භාවනාවේ ප්‍රතිඵල වළක්ක ගන්න ඕන නම් පිරිමි කෙනෙක් නම් අරක්කු ටිකක් බිව්වට කමන්නේ ගෑනු කෙනෙක් නම් ඔය මොන මොනාටි කොනේ කඩප්පුලි වැඩක් කරපුවම ආය යනවා හිතේ තියෙන. අපිට ඕන කරලා තියෙන්නේ මේක වඩා ගන්නයි දැන් අහනවා මේක නැති කරගන්නේ කොහොමද? හැබැයි මේ බඩු මෙහි නෑ අපිට දෙන්නේ ඒකයි වෙලා තියෙන්නේ. වහනකල ප්‍රතිඵල ආවම කඩාගන්නේ කොහොමද කියලා මම අහනවා. මම දන්නේ මට හිතෙන්නේ එහෙමයි මේ ප්‍රශ්නේ. ඒක නෙවෙයිද මම දන්නේ අහන්නේ. මට හිතෙන මේ tempat වේග නෙනවා දැන් මේක කඩන්නේ කොහොමද? මම දැන් ප්‍රශ්න ප්‍රශ්න කරු එක නෙවෙයි නම් අහන්නේ කරුණා කළා මාන්න නිවැරදි කරන්න. එහෙම නැත්තම් කරන්න තියෙන්නේ මොකක් හරි ඔය මේ දුස්චරිතයක්. මම කඩප්පුලි වැඩක් කියලා මොකක් හිත කැඩෙන බය වෙන දෙයක් නැහැ. ඕන තරම් තියෙනවා ඒක සුපර් මාකට් එකේ. ගරු ස්වාමින් වහන්සේ මම අවුරුදු 7ක් පමණ කාල සීමාවක් තුළ භාවනාව වරන් ඇති ආනාපාන සති සහ සක්මන් භාවනාව පුරුදු පුහුණු කෙරෙමි. ඒ අවධිය තුළ මානසික ඒකාග්‍රතාවය සහ සමාධිය දියුණු වේ. මෑතක සිට භාවනාවට ඒත් වරන් ඇතුළේ ආනාපාන සති පරයන්කය සිත ඒකාග්‍රතාවයකට නොගොස් සතිය පමණක් පිහිටයි. මෙසේ පැයක පමණ පරයන්කයක් භාවනා පරයන්කයක භාවනාව සමාධිගත නොවි සතියෙන් පමණක් සිටිමි. සමහර වෙලාවට සිත සහ කය නොදැනී ගොස් හිස් අරමුණක පිහිටයි. මෙම தત્ත්වය කාරණිකව පැහැදිලි කර දෙන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. අහගෙන ඉන්නකොට කාරණා දෙකක් එනවා හොඳ පැති දෙකක් පෙන්වන්න පුළුවන්. මොකද අපි මේ වැඩ පිළිවෙලකදී නිසන්වනේ අපි 75 රිට්‍රීට් එක කිවනේ කරන්නේ. අපි උත්සාහ කරන්නේ සතිය පිටුන එක විතරයි. අපි සමාධියක් ගැන පුළුවන් තරම් බලනවා රිට්‍රීටේ වචනයක්වත් කතා නොකර ඉන්න. මොකද ඒ තරම් ඒක ඇබ්බැහියක් අද ලෝකේ. සමාධිය නරක නිසා නෙවෙයි ඒක දිගේ යන නිසා. ඉතින් මේකෙදි පේනවා සතිය පැයෙම තියෙනවා කියලා. එක. ඒක සතුරු කාරණා. දෙක ඒ සමාධිය උනත් ඉස්ලාම දවසේ ලැබෙනකොට දෙක තුන හතර ලැබෙනකොට මුල්ලු තිබුණු ඒකේ තියෙන ප්‍රණීත භාවය නැති වෙනවා. ඒක සමාධිය හැටි. ඉස්ලාම් ලොකු සිලිලාරයක් වෙනවා. ඒ නිසා තියෙනවා ඇති. අපි බත් පිඟානක් කාගෙන යනකොට බඩගින්නේදී පළවෙනි බත් පිඩේ තියෙන රස දෙවෙනි එකේ නැහැ. දෙවෙනි එකේ තුන්වෙනි එකට නැහැ. හතරෙන් පහේ බත් පිඩු 15ක් 20ක් කනකොට අර බත් පිඟාන තියන්නේ හිතනවා. වතුර වීදුරක් අරගන්න හොඳට පිපාස වෙලාදී පළවෙනි වතුර උගුර බොණ්ඩ දෙක තුන හතර බොනකොට එපා වෙනවා. ඒ වතුරේ වෙන වතුරේ තෙත ගතිය නැති වෙලා නෙවෙයි. වතුරේ තෙත හැමදාම තියෙන එකක්. ආහාර බත් පිටු ඥානත් එකමයි. නමුත් අර ටිකක් වෙලා කනකොට එපා වෙන ගතියක් වෙනවා. ඒක අර ඉස්ලාම් පේන වටිනාකම නෙවෙයි පස්සට යනකොට. ඉතින් ඒ නිසා සතිය එහෙම වුණාට මේ සමාධිය එහෙම වුණාට සතිය නෑ සතිය එක දිගට තියෙනවා නම් ඒක බොහෝම හොඳ ලකුණක්. ඒක අරමුණු කරගෙන නැත්නම් ඒකට මේ ලෑස්ති වෙලා ගියාම කිසි පැකිලීමක් නැතුව ඉස්සරහට යන්න පුළුවන්. ප්‍රහඳනේ පිට තුනක දීර්ඝ ප්‍රශ්නයක් කොටස් පහක් අපිට තව විනාඩි 5කින් විතර ඉවර කරනවා. ඒ නිසා කෙටි ප්‍රශ්න අපි අරගමු නැත්නම් තියාගමු හෙට. අවසරයි ස්වාමින් වහන්සේ භාවනාවේදී සමහරව ඊතා ඍජුව යන්තම් සිනාමසු මොහුණින් සිටිනු දැක ඇත. ඒ අවස්ථාව බොහෝ භාවනාව ප්‍රගුණ කර සමාධිගත වූ අයද මට භාවනාව හොඳින් වෙන දවස්වල දැකලා තියෙනවා. භාවනාවෙන් එළියට එනකොට මම යන්තම් කුදු ගැහිලා නැත්නම් හිස පිටපස්සට යන්තම් වැටිලා ඒ වගේ රිදුම් දැනෙන්නේ ඊට පස්සේ. භාවනා කරනකොට වැඩි දැනিলা නැහැ. ඒක බලක්වන්නේ කෙසේද? අවංක උත්සාහයක් කරලා තියෙන බව පේන්න තියෙනවා. හොඳට මතක තියාගන්න ඉරියව්ව ගැන හැඟීමක් ආනාපාන ගැන හැඟීමක් තියෙන තාක්කල් භාවනා පටන් ගන්නවත් නැහැ. ඒ ආනවන සම්පූර්ණයෙන් ගෙවිලා හිතවිල්ල කයමුත් ඉවරුණාට පස්සේ තමයි භාවනාව වැඩ පටන් ගන්න. එතකොට මේක වැක්කිරිලා අපි දන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් අර සමූහයක් ඉඳලා සමූහයක ඉඳලා භාවනා කරනකොට අපි විකෘති වෙලා සමහරලා. ඔළුව පල්ලෙහාට නැමිලා එක්ක ඇද වෙලා නැගිටලා බලනකොට පේනවා දැන් වැඩි කොහොමද වෙලා ඉවරයි. දකින්න මිනිහා දැකලා ඉවරයි. හැබැයි දැන් පේනවා නැගිටලා බලනකොට මට ඕන ඉරියව්වේ නෙවෙයි ඉඳලා තියෙන්නේ කියලා. ඉතින් අන්න එහෙම භාවනා හොඟ පුරුදු කරලා අන්න එවැනි தත්වයක් නොදැන මතකයට යන්නේ නැති තන පහු කරලා ඊට පස්සේ ඒකට අවදි වෙන එක තමයි නිවන් දකින්නයි කියන්නේ. ඒ පහු කරපු එක දැක දැක දන දන යන්නේ. ඒ නිසා ඉස්සෙල්ලා මේ වගේ දේවල් වෙනවා ඒක අනුන් එක්ක බලලා අර අල්ලපු ගෙද එක්කන බහන කරන hinaවි භාවනා කරනවා කියලා තමනුත් hina වෙලා ඉන්න උත්සාහ කරන්න යන්න එපා. අර සැමියල් රුද්‍රිගු යනවා මේ ෆොටෝ එකක් ගන්න ෆොටෝ එක ගන්න ගියාම එතන ෆොටෝ සාප්පුවේ තියෙනවා කෝට් එක. ඌ කියනවා නෑ නිකන් දෙන කෙනේ කෝට් එක දාගෙන ගන්නවා. ඉතින් අර මනස කියනවා ටයි එකකුත් නිකන් දෙනවා. ඒකත් බැඳ ගන්න. බැඳගෙන ඉල්ල පයිප් එකකුත් තියෙනවා. පයිප් එකත් කට තියානිනකොට ෆොටෝ එක hina වෙන්න කියනකොට පයිප් එක වැටෙනවා. ආයෙසරක් කියනවා. අවශ්‍ය කියවන කෙලින් ඉඳි මිනිහා පයිප් එකකට තියෙන පුම් බගන ඉඳලා කියනවා දැන් ෆොටෝ එක ගන්න දැන් hina වෙන්න කියන පයිප් එක වැටෙනවා. ෆොටෝ එකක් ගන්න හම්බ වෙන්නේ නෑ. ඉතින් ඔයක භාවනා කරන්න ගියොත් කෙරෙන්නේ නෑ. අමාරි සෑයගේ පයිප් වගේ තමයි. hina වෙනකොට පයිප් වෙනවා. ඒසර ෆොටෝ ගන්න ෆොටෝ අරු ආයෙ වයින්නවා. ආයෙත් පයිප් නිකන් දෙන එකනේ ඒකත් ගන්න ෆොටෝ ගත්තාම කාටද දනම්බු කාට. ඉතින් ඒ වගේ උඟවදනේ බහනා කරන්නේ අල්ලපු ගෙදෙට්ට පේන්නේ. අල්ලපු ගෙදෙක් නා බහනකට ගොරවනවා නම් මාත් පුරවන්න ඕන. අල්ලපු ගෙදෙක බහනා කරනට hina වෙලා නම් මාත් hina වෙලා ඉන්න ඕන. ඒ මොකද අල්ලපු ගෙදර ටෙලිවිෂන් එක බලන්නේ. අපේ ගෙදර ටෙලිවිෂන් කරන් තියෙන්නේ. එහෙම කට්ටිය ළඟ ඉන්න කෙනත් එක්ක තමයි ගලප ගලප භාවනා කරන්නේ. ඒක නෙවෙයි භාවනා කියන්නේ භාවනාට කියන්නේ පටිසල්ලානේ තමයි විස්්‍රාම වෙන්න ඕනේ. විස්්‍රාම වුණාට පස්සේ භාවනා පටන් ගන්න. එතෙන්ට යනකම් මේ සියල්ල අතහැරෙන්න මේ කයද, මේ අරමුණද, මේ අම්මා තාත්තාද, මේ වස්තු භෝගද, ඒ අරමුණ අමතක වෙනවනම් ඒක අපේ නම්බු ගන්න. ඒ බුදුහාමරගේ ප්‍රතිපදාවේ නම්බුවා. අපිට තියෙන එකට සමාදන් වෙලා ආ දැන් තමයි වෙන්න භාවනාවට පටන් ගත්තේ කියලා යන්න පටන්. ඉතින් හැබැයි එතෙන්ට යනකම් අර කල්පනා කරන ගතිය අපේ තියෙන මේ සංසන්දනාත්මක දැනුම. ඒ ඒ අවංගතාවයෙන් තමයි ලියලා තියෙන්නේ. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි ඒක උසුළු උසුළුට ලක් කරන්න ඕනේ. ලක් කළ භාවනා කරලා කරලා කරලා කරලා. ඊට සේරම පුංචි වෙනකන් කරලා යන්න දෙයට යන්න අරින්න නැගිටලා බලන්න තමයි තේරෙයි. ඉඳලා තියෙන එකේ සමහරට බෙල්ල වැක්කිරිලා සමහර ඇත්තටම නිඳ ගිහිල්ලා එහෙම නැත්නම් අරමුණ නොදැනී ගිහිල්ලා ඊට පස්සේ අදිෂ්ඨාන පූර්වක ආයෙත් ඒ පාරමේ යන්න ඕනේ. නැවත මේකට අවදි වෙන්නේ කොහොමද කියලා බලන්න. ඒක නිසා බලාපොරොත්තු තුන් රාශිය කරා යන්න වෙනවා. සමාවෙන සමින්හස මේ සමහර වෙලාවට භාවනා කරගෙන යනකොට මැදදි හිතෙනවා මං කෙලින්ද දන්නේ ඉන්නේ කියලා. එතකොට ඒක වැරදිද? නෑ වැරදි නෑ. ඒක හිතලා හිතපු එකක් නෙවෙයි. හිතිච්ච දෙයක් නෙවෙයි. හිතන දෙයක් නෙවෙයිනේ. එතකොට මට හිතෙනවා ආයි බලන්න ඕනේ කියලා දැන් කෙලින් වෙලාද කියලා. ඒක තමයි ඒක තමයි මේ මමයා ඉන්න බාට මාන්නයක් තියෙන බාට තෘෂ්ණාව තියෙන බාට ලකුණු නෙමෙයි. අපි ලෑස්ති කරගෙන යන්න ඕනේ මෙහෙම දේවල් මතුවෙනවා, සැක පහළ වෙනවා. මට පුළුවන් ද මේවා එන්නේ මම හිතලා නෙවෙයි හේතුඵල ධර්මකින් හිතීලි වගේක් එනවා සැක වෙනවා මෙව නිසා සතිය කඩා ගන්න තු වෙන පුළුවන් ආවයි නෙවෙයි නාවයි නෙවෙයි ප්‍රශ්නේ එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ප්‍රතික්‍රියා කරන්න පුළුවන් නොකරන්න පුළුවන් සතියේට මේක අහුවෙනවා නම් අපි බලන්න ඕනේ මම දිහා පිටකෙනෙක් බලන විදිහටනේ මම මේ කරන වැඩේ දිහා පිට කෙනෙක් බලන විදියට නේ. ඒක තමයි මේ අනාත්ම දර්ශනේ පස්සාකාට බුදුහාම දේශනා පරතෝ දර්ශනය කියලා. පරතු කියන්නේ වෙන කෙනෙක් බලනවා වගේ. තමන්ම කරන වැඩ, තමන්ට එන හිතවිලි, තමන්ගේම රූපෙ දිහා වෙන කෙනෙක් බලනවා වගේ. ඒක හොඳට පුරුදු වුණාට පස්සේ පේනවා. සක්මන් කරනකොටත් සක්මනේ රූකඩේ ඇවිදිනවා. තමන්ට පිටින් ඉඳලා බලන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී සිරුරේ පරයන්ක කොටස් සමාන කොටසේ දැඩි වේදනාවක් දැනේ නම් නෑ තේරුන්නේ ප්‍රශ්න තේරුන්නේ ඒකේ එතන වචන වැරදි අපි හඳ ආනාපාන සති භාවනාවේදී සිරුරේ පරයන්ක කොටසේ දැඩි වේදනාවක් දැනේ නම් ඒ විශ්වාසිතේ ඊතුද නොයසේ නම් ඉරියව්වට හිත යොමු කර වාඩි වී සිටින ආකාරය වෙනස් කළ යුතුයද ඔය ඇත්තටම ඒ දෙයකටම නෙමෙයි අපි පරියන්කයට යන්නේ. අපි පරියන්කයට ගිහලා ඉන්න බව දන්නව නැත්නම් ආනාපානේ බව දන්නවනේ. මේ කතා කරන්නේ ආනාපානේ දැනෙද්දිද නැද්ද කියන ප්‍රශ්නේ හරි වැදගත්. මේ කියන ඇති අත්පත් කය යටි කොටස වේදනාවක් වෙන්න ඇති. ඒ වේදනාව උග්‍රයි වෙනස් කරනවා. මේ දේවල් සිද්ධ වෙන්නේ ආනාපානේ පෙනිපෙනීද නැත්නම් ආනාපානේ යට වෙලා මේක ඇවිල්ලාද මේව නැත්තම් මේක තියෙද්දි ආනාපානේ කරන්න පුළුවන්ද කියන කට උත්තරේ හරි වැදගත් මේකට. ඉතින් කවුරු හරි කැමති නම් ඒක මේ කට උත්තරේ දෙන්න ගරු ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාව පටන් අරගෙන ටිකක් වෙලා ගිහිල්ලා හුස්ම නැල්ලට සිහිය පිහිටවගෙන ඉඳලා පස්සේ තමයි මේ දැඩි වේදනාවක් දැනෙන්නේ පර්යංක කොටසේ. ඒ අතර වාරයේ ආනාපාන සම්බන්ධතාවය පවත්වන්න පුළුවන් නැත්නම් ආනාපාන සම්පූර්ණ ڇප්ප කරගෙන යටපත් කරගෙන එන වේදනාවක් ගැනද මේ කතා කරන්නේ. ආනාපාන සතියේට සිහිය පිහිටවගෙන යන්න පුළුවන්. නමුත් වේදනාව නිසා අපහසු ගතියක් එනවා. දැඩි වේදනාව නිසා. හරි. ඒක නිසා ඒ කියන්නේ සාමාන්‍ය වේදනාවක් තියලා වේදනාව ටික ටික ටික ටික වැඩි වෙනවා. ඒකට ආනපාන ඉක්මෝල යන වේදනාවක් එනවා. එතන තඩමාරුවක් තියෙනවනේ. එතන තමයි අද දවසේ අපි භාවනාවේ දියුණු වෙන තැන. ආනපාන යනවා මෙහෙන් තර්ජනයක් ඇවිල්ලා තියෙනවා. ඒ තර්ජනේ එනවත් කණම් මරනවා කියන ගොරෝ ගොරෝ ගොරෝ ගොරෝ එනවා. තමයි දන්නවා ඉස්සරහට මේක වැඩි වෙනවා. ඒකට ආනපානේ පාවා දීලා නැහැ. එහෙම. අන්නේ වෙලාවේදී අනිද්දාවසේ මේ පරිේශනම කරනවා නම් අනිද්දාවසේ බ්ලාස්ට් වෙලා ගියොත් අර වේදනාවේ ඒ ඊයේ විඳින தත්ත්වයේ තියේදිත් අද ආනාපානෙ කරන්න පුළුවන්. හැබැයි තව ටිකකින් පරදිනවා. හෙට යනකොට තව ටිකක් ඉස්සරහට ගිහලා පරදිනවා. අන්තිමට වෙන්නේ මොකද්ද? වේදනාව එන්නේ එන්නේ එන්නේ දැරීමේ ශක්තිය ආනාපානට සාපේක්ෂව ආනාපානේ වාංගුවට තියාගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා වෙනස් කරත් පරදින්නේ නැහැ. ආනාපානේ බලාන කිරුවත් පරදින්නේ අපි මතක තියාගන්න ඕනේ අපි ආනාපානට වේදනා තර්ජනයක් දෙදී ඒ තියේදී ආනාපානේ පාවා දෙන්නේ නැති වෙන්න කරන ප්‍රයත්නයක් තියෙනවා. ඒතර වේදනාව ආවේ නැත්නම් මෙතන ගේමක් නැහැ. ෆයිට් එකක් නැහැ. වේදනාව එනවමයි. ආන්නේ වේදනාව වෙද්දි ආනාපානේ කරගෙන කරගෙන යන්න පුළුවන් නම් ඒ මනස දිනන සටනක් කරන්නේ. එහෙම නැත්නම් අපි කයට බයරේ කයේ බයට කරන වැඩක්. ඒ නිසා ඉරියව් වෙනස් කරන්න ප්‍රශ්නයක් නැහැ. වෙනස් කරන්න ඉස්සෙල්ලා බලන්න මම මේ ආනාපානයේ හිත තියාන සතිය පිහිටුවාගෙන මේ පයේගෙන වේදනාවට පොඩි වෙනස්කමක් කරලා ආය ආනාපානට යනවා. ටික වෙලා කරනකොට තේරෙයි මෙහෙම බලන ඉන්නකොට මේ වේදනාව දැරීමේ ශක්තිය ප්‍රතිශක්තිය අනිවාර්යයෙන්ම වැඩෙනවා. ඒක නිකන් ඉමුනිටි එකක් වගේ. ඇඟට හම්බෙන දෙයක් වගේ. මොකද අපි හතුරා එනකොටම පරදිලා පාරාදුවන්නේ නැහැ. මූණ දීලා යන්නේ. ඒ තත්ත්වයේදී ඕනනම් පය වෙනස් කරලා බලන්න ඕනනම් වෙනස් කරන්න නැතුව ඉන්න. මම එකක් සහතික කරන්න පුළුවන් එන්නේ එන්නේ එන්නේ දැරිමේ ශක්තිය වැඩි වෙනවා. මටත් මේ අත්දැකීම තිබුණා ස්වාමීන් වහන්සේ. ඊළඟට කරනකොට එහෙනම් මොකද ලියන්නේ අත්දැකීම තිබුණා යන්නේ කයි තියෙන්නේ. හැබැයි ලියුප ගැන අපි ස්තුතිවන්ත වෙනවා. මයික් එකට කතා කරපු එකටත් ස්තුතිවන්ත වෙනවා. මේ ටික පිරිසට කියන්න පුළුවන් වෙච්ච එක ගැනත් මා සතුටු වෙනවා. මොකද මේක උඟ දෙනෙක් මේ මේ භාවනා කරන්න මේ ආනාපාන ගන්න මොකටද දන්නේ දන්නේ නැත්නම් ඔයක තඩමාරුවක් වෙනකොට අල්ලට හැරමිටියට තමයි ආනාපාන ගන්න. සද්දයේයි වේදනයි හිතවිලියයි හැරමිටිය පාවා දෙන්න එපා. පුළුවන් තරම් සද්ද වේදනා මැද ටික ටික ටික ටික මොහොන දෙනකොට මේ ආපු මිනිහා නෙවෙයි ගෙදර යන්නේ. ආපු ගෑණිත් නෙවෙයි ගෙදර යන්නේ. ඔබ හසන් නිවාසවත්. කරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කිරීම ආරම්භයේදීම හුස්ම හුස්මට සිහිය පිටවීම වැඩි වේලාවක් නොගොස් සිත සමාධිමත් වේ. නම් ඉන්පසු කුමක් කළ යුතුද? ධාන අදිෂ්ඨාන කිරීම නිවැරදි ක්‍රමයක්ද? මේ ඔය කියන සමාධිය තමයි මදි කියලා හිතනද? සමාධිය හරිනම් සැකයක් එන්නේ නැහැ කියලා හිතන. දැන් තියෙන සමාධියත් එක්ක සැකයක් ඇවිල්ලා. ඒ කියන්නේ මේ සමාධිය සෙකන්ඩ් හෑන්ඩ් එකක්. හොඳ සමාධියක් නම් ඒ සමාධිය ඒක විසින්ම කිසි දෙයක තරණක් පිටක් නැතුව හිටිනවා. තාම ওই සැකසිත සමාධියක් ඒ නිසා මතක තියාගන්න මේක මාදි, මෝරලා මාදි, වැඩට ගන්න තරම් මාදි. මේකම බොහෝ බහුලීගත කිරීම තමයි වඩා හොඳ සෞඛ්‍ය සම්පන්න ක්‍රමය. සමිනාස අපි භාවනා කරන්න යනකොට ආනාපාන සතිය සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා දැනෙනවා ඊට පස්සේ දැනෙන්නේ නැතුව යන වෙලාවේදී ආපහු සිතුවිලි එන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. ඒ කියන්නේ ආනපාන නැති වුණාට පස්සේ වේදනත් වැඩි වෙනවා, හිතිලිත් වැඩි වෙනවා, හද්දත් වැඩි වෙනවා. ඒක කියන්නේ හිතේ ප්‍රනීත භාවය වැඩි වීම නිසා ඇම්ප්ලිෆිකේෂන් එක වැඩි වෙලා, හිත සෙන්සිටිව් වැඩි වෙලා වෙන වෙන වැඩක්. වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. එතකොට මට දැන් දැනෙනවා ආනාපාන සති ආනාපාන සතිය දැනෙන්නේ නැහැ. සිතුවිලි ගොඩක් එනවා. එතකොට මට හිතෙනවා මම භාවනා කරනවා නෙමෙයි දැන් ඉඳන් ඉන්නවා විතරයි කියලා එනකට වික්ෂිප්ත භාවයක් එනවා. එතකොට සරුවචනන්සේ මතක් කරලා තියෙනවා දැන් වික්ෂිප්ත භාවය වැඩි වුණොත් ආනපනේ ආයෙයි. ඔව් සමහර වෙලාවට එතකොට ආනපනේ නැවත හොයාගන්න. හොයාගත්තාම අලුතෙන් ඉඳගත්ත කෙනෙක් වගේ ආයෙත් ආනපනෙත් එක්ක යනවා. ඒ කියන්නේ අපි වික්ෂිප්ත භාවය වැඩි වෙනවා නම් අර නොදැනිච්ච ආනපනේ නැවත ඇවිස්සෙන ගතිය ස්වභාව සිද්ධියක්. ඒකට හිතවිලි තියෙනවා වේදනාවක් තියෙනවා වික්ෂිප්ත භාවයක් තියෙනවා ආනපානයක් තියෙනවා ඔක්කොම අල්ලපන ලස්සේ ආනපානය හුලන්න කියන එක තමයි උත්තරේ. ස්වාමිනාස් සමහර වෙලාවට දැන් මට නැගිටින්න හිතෙන්නේ නැහැ. ඒ වුණාට මට ගොඩක් වෙලාවට දැන් දැන් හුඟ කාලෙක ඉඳන්ම භාවනාව එතනම නැවතෙනවා හැමදාම නවතිනවා කියලා කියන්නේ විකල්ප භාවේ නතර වෙනවද හිතවිලි නතර වෙනවද මොකයිද නතර වෙන්නේ එතකොට? ගොඩක් වෙලාවට එහෙම වික්ෂිප්ත වුණාන් පස්සේ මම නැගිටිනවා භාවනාවෙන් ඊට එහාට යනවා. නමුත් ඉස්සෙල්ලා ප්‍රකාශ කරන්න නැගිටින්න හිතෙන්නේ නැහැ කියලා. නැගිටින්න ඒකේ වාසිය ගන්න. නැගිටින්න හිතෙන්නේ නැති නිසා ශක්තිය කයෙන් උදව් දීලා තියෙනවා. ඒකට බහන නිරවුල් කරලා දෙන්න. ඒ අල්ලපනල්ල ඇස්සේ Taman එතෙන්ද ඉස්සල්ලා යන්න හේතු වෙච්ච මූල කර්මස්ථානය ආය අහුල ගන්න ඕනේ. අවුලගත්තට පස්සේ නැගිටලා යනවා වෙනකොට ආධුනික මනසකින් ආය භාවනා පටන් ගත්තා වගේ යන්න කියනවා. ආනාපාන සතිය මාපව මෙනෙහි කරන්න ඕනේ කියන එක සම්මත. ඒ වෙලාවට තමයි ආය මෙනෙහි කරන්න වෙනවා. උඟක් ඇවිස්සලා තියෙනවා මෙනෙහි කරන්නේ. නැත්තම් අහුලපු පමණින්. සමහර වෙලාවට එහෙම දැනෙන්නෙම නෑ. මං සමහර වෙලාවට බලන්න හදනවා මට දැනෙන්නේ නෑ. එතකොට ආපහු සිතුවිලිත් තියෙනවා. මට එතකොට හරියටම සමහර ඇඟිල්ලක්වත් හොල්ලන්න හිතෙන්නේ නෑ. උනාට නැගිටින්නත්. ඒක නෙවෙයි වැදගත් වෙලා තියෙන්නේ. මේ වෙලාවට ආනාපානේ නැවට නැවතින නතු වෙනවා කියන එක චිත්ත නියාමයක්. ඇවිස්සිච්ච හිතට ආනාපානේ එනවා. සංසිඳුනොත් නැති වෙනවා. ඇවිස්සුනොත් අවිචිච්ච කාරණා ගැන අපි තැවෙන්න යන්න. ඒක කෙලස් පැත්තට වරයි. තැම්පත් වීමට හේතු වෙච්ච ආනපනිය අහුලා ගන්න එක තමයි බුදුහාමරගේ උපදේශේ. අපි ඒ නිසා බුදුහාමරගේ උපදේශය අරගෙන ආයතර කයේ සම්බිනන සහයකක් ඉන්න ඉන්න පුළුවන් කියන එක ඒකත් වාසියට ගන්නවා. නැවතත් ආනපනිය කියලා ආධුනික මනසක් ඇති කරනවා. නවක යෝගාචර මනස මම මෙච්චර දන්න කෙනෙක් නෙමෙයි මම දැන් තමයි ඉපදුනේ දැන් තමයි හුස්ම ගන්නෙ මම මේ හුස්ම ගන්න ඉගෙන ගන්නවා කියලා වගේ කරනකොට ආයශරයක් ඒක සමන්ගේ වාසියට හිටිනවා ඒක ඒක මේ භාවනා ජීවිතයේදී භාවනා ජීවිතයේ හම්බ වෙන කාර් එක දුවද්දි බැටරිය charge වෙන කතාවක් තියෙනවනේ. කාර් එක දුවනකොට දුවන එකෙම ඕල්ටර්නටර් එකෙන් charge එක දෙනවනේ. ඒ නිසා පටන් ගන්නකොට කාර් එකේ බැටරිය එච්චර යන්තම් ස්ටාර්ට් කරගන්න තිබුණාට දුවන්න ගත්තොත් දුවද්දි charge වෙනවා. ඊට පස්සේ අර හතරක් බලන්න ඉන්න පුළුවන් දැන් නතර වුණත් නම් ওই කාර් එක හිටනවා ඔක පරදී කියලා නෑ. එළවණු මිනිහා දන්නවා දුවද්දි කාර් එක charge ඔය ඔය charge දුවද්දි charge වෙන අවස්ථාවක් ඕක. හරි. ගාණේ ස්වාමින් වහන්සේ ආනාපාන භාවනාව වඩන විට අතරමඟදී මට විටින් විට නොදැනුවත්වම දීර්ඝ හුස්ම රැල්ලක් නොදැනීම ඇතිවේ. මේ මගේ භාවනාවට බාධාවක්ද? ඒ ශාරීරික ආබාධයක්ද? නෑ මේක ගන්න හුස්මක්ද ගැනෙන හුස්මක්ද බලන්න. ලියලා තියෙන ගන්න හුස්මක් කියලා. ඊට පස්සේ මේ හුස්ම ගන්න බව දන්නවනම් සතිය තියෙනවද නැද්ද කියලා බලන්න. ඒතර තමයි බලන්න පුළුවන් ඕනම බබෙක් නිදා ගන්න දැරලා බලන්න හොඳට නිින්ද යනකොට සුවාසයක් අරින්න. ආයෙසරයක් ටිකක් කියලා ගිහලා ආයෙ සුවාසය අරනවා. ඒ වගේ සුවාසය අරන එක බබා කරන දෙයක් නෙවෙයි. තැම්පත් වෙන බවට ලකුණක්. ඉතින් ඒක කරදරයකට ගන්න එපා. ඒක දුක්කට හේතුවට ගන්න එපා. මේක මේ මේ අඩු ඔක්සිජන් තත්ත්වයට අඩු ක්‍රියාකාරී තත්ත්වයකට හිත කය සකස් වෙනකොට <sighs> කිල එකක් වෙනවා. ඒක මම කරන එකක් නෙවෙයි. ඒක කරදරයකට ගන්න නැතුව සතියට යට කරපුවාම මේක හොඳ ලකුණක් වෙනවා. tempat වෙන ලකුණක් බවට. ඉතින් අපි දැන් පැයකමාරක් අරගෙන තියෙනවා. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ලිඛිත ප්‍රශ්න ඉවර කරපු ටික විනාශකරන්න. ඊටු ප්‍රශ්න ටික තියාගන්න අපි හෙට සාකච්ඡාවට ගන්නවා. මොකද අපි පැය තුනට පරියන්කයකට යන්න බලාපොරොත්තු ඉස්සර ටිකක් සක්මන් කරන්න ඕනේ. ඒ නිසා තවදුරටත් ප්‍රශ්න තියෙනවද කියලා අහන්නත් මට ඉඩක් නැහැ. මේ ලිඛිත ප්‍රශ්නත් ඉතුරු කරනවා. අපි අනිත් දවසේ ලිඛිත ප්‍රශ්න ටිකෙන් පටන් අර ගන්නවා. ඒක ඒකෙන් අදහස් කරන්නේ අලුත් ලිඛිත ප්‍රශ්න දාන්න එපයි කියලා. අනිත් දවසේ හෙටත් හම්බෙන පැයේදී අපි මේ විදිහට ගන්න බලමු. සමහර ප්‍රශ්න ඇත්තටම අදාළ නැති ප්‍රශ්න තිබුණා. නමුත් ගොඩක් දේවල් මම කැමැති සාකච්ඡාවට ගන්න. මොකද උඟ දෙනකොට ඒක තොරතුරු වෙනවා. අහන්න බැරි ප්‍රශ්න වලට උත්තර හම්බෙන්නේ. Tamangේම ප්‍රශ්න සමහරලාට. ඒක නිසා මම හිතන්නේ කාලේ නාස්ති උනායි කියලා. ඒ නිසා සියලු දෙනාටම මේ හම්බෙච්ච අත්දැකීම නිසා ඉදිරියට කටයුතු කරන යනට නිර්වෘල් භාවයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සීල දිනාටම තෙරුවන් සරණයි